අවසරයි ගෞරවනීය සංඝරත්නයේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් බ්‍රහස්පතින්දාවකටයි සපමිල්ල තියෙන්නේ. ඒ කියන්නේ අපේ නිසනෝනේ සතිපතා පවත්වන තවත් ධර්ම දේශනාවට අපි මුළු දීලා ඉන්නේ. සියලුම දෙනා මේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යාය විඥානාය තථාගතස්ස පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය තං තථාගතස්ස පහීනං තීති අවසරයි ගරුකටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේ ඒ අග්ගිවච්ඡගොත්ත බ්‍රාහ්මණයට කරුණු කාරණා දැන්වීම සඳහා දැක්වීම සඳහා සරුවචන් වහන්සේ මේ සූත්‍ර අවසානයේ සඳහන් කරන පාඩ පසුගිය වාර පසුගිය සති පසුගිය ධර්ම දේශනා රාශියකට මුල් කරගත්තා. ඒනෝ සරුවචන් වහන්සේ තමන් වහන්සේගේ සියලුම ශාසනය පණිවිඩය සඳහන් වෙලා තියෙන්නේ මේ දුක පිළිබඳවත් දුක හේතුව සහිතව දැන ගැනීමත් ඒ හරහා නිරෝධයත් ඒ Nirodha මාර්ගය කියාදීමත් කියන එකයි වඩක්වන්නේ. නැත්නම් මේ චතුරාර්ය සත්‍ය ගැන හර දක්වනවා ආස්තික පැත්තට. දුජානාසිකේ පණිවිඩයේ විදිහට. ඊට අමතරව මේ ලෝකේ සාස්ත්‍රද අසාස්ත්‍රද අන්තයක් සහිත අන්තයක් නැත්තද තථාගතයන් වහන්සේ මරණින් මත්තේ වෙයිද නොවේයිද වෙයිත් නොවේයිත් වෙයිත් නොවේයිත් දෙකමද වෙයිත් නොවේයි නොවේයිත් නොවේයිද කියන මත සර්වචනාංශේ ප්‍රතික්ෂේප කරනවා එතකොට මේ ප්‍රශ්න අහන කට්ටිය හිතන්නේ සරුවඥාන්සේ සරුවඥ නෑ මේ ප්‍රශ්නට උත්තර දෙන්න. ඒ නිසා සරුවඥ නම් අයි මේ ප්‍රශ්න බාර ගන්න. ඉතින් සරුවඥාන්සේ බොහොම ලස්සනට කතා කරලා කියනවා ප්‍රශ්නේ බාර ගැනීමෙන් මම මෝඩෙක් වෙනවා කියලා. මේ ප්‍රශ්නේ උගුලක්. මේ උගුලට මම අහුවෙන්නේ මම කියනවා මේ ප්‍රශ්න බාර නොගැනීමටත් මම සරුවඥයි. මේ ප්‍රශ්න තිබුණ පරිදි ඔක්කොම ප්‍රශ්න අහන එක නෙවෙයි අපිට කරන්න දෙන්නේ. මේ ඉසගෙන ගත්ත වෙලාව. <coughs> ඒ කියන්නේ නිවන එකයි. එහෙම නැත්නම් ඒ වෙලාවේ පසට විල්ලු දොහින එක නෙවෙයි. ඉතින් ඒ ටික ඒ බමුණට තරහ යන විදිහට නෙවෙයි සරුවචනාංශ උත්තර දෙන්නේ හැබැයි නාස්තික උත්තර දෙන්නේ. නෑ මම එහෙම පිළිගන්නෙත් නෑ දැන් මම එහෙම ගන්නෙත් නෑ කියලා ඉතින් බමුණ අන්තිමට මේ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ කියන එක අහලි ගුණ කරන ගබන්ති ඔව් කියන දෙයක් තියෙනවා. කියන දෙයක් තියෙනවා. පණිවිඩයක් තියෙනවා. ශාසනයක් තියෙනවා. ඒ ශාසනය තමයි දුකයි දුක්කට හේතුවයි. නිරෝධයයි නිරෝධ මාර්ගයයි කියලා ඊට පස්සේ දැන් බමුණා පොඩ්ඩක් අර කැළඹිච්ච ගතිය නතර වෙලා අරුන් කන්දේට හිමීට සරුවචනාංශේ ඒ තමන් වහන්සේගේ මූල ධර්මය නැත්තම් කියන මේ සත්‍යය නැත්නම් මේ ශාසනයේ තියෙන මේ උපනයන ගතිය පෙන්නවා පෙන්ලා කියනවා මේ මම ਸਰුවඥයි බමුණාගේ වචන කියන තථාගතයි ඒ තථාගතයන් වහන්සේ කොහොමද මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ මම මම දෙන්නේ මොකද්ද දුක්ඛ සත්‍ය දුක කියන්නේ මේ පංච උපාදානස්කන්ධ ඊට පස්සේ බුදු ඒ ਸਰුවඥයන් සඳහන් කරලා දෙනවා පංච උපාදානස්කන්ධයට මනාපේ කියනවනම් සංසාරේ බාර ගන්න වෙනවා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ මරණ වෙයිද නොවේද ඔක්කොම ප්‍රශ්න ගොඩක් එනවා. නමුත් මම මේ උත්සාහ කරන්න හදන්නේ අපි මේ සමස්ත ලෝකයේත් එක්කම බාරගෙන සැලසුම් කරන මේ පංච උපාදානස්කන්ධයෙන් තථාගතයන් වහන්සේ කොහොමද පිළිట్లా කටයුතු කරන්නේ? තථාගතයන් වහන්සේ කොහොමද පංච උපාදානස්කන්ධ මොකද උනේ? තාම පිරිනොම් පාර නැහැ. පණ තියෙද්දි මොකද වුනේ කියලා කියනවා මේ පංච උපාදානස්කන්ධමයි දුක්ඛ කියන්නේ ඒක මම පහට කඩලා පෙන්නන එක තමයි මගේ ත්‍රිපත් කිරීම නැත්නම් මගේ උගෙන්වීම යම් මේ පංච උපාදානස්කන්ධයට රූප කොටසක් තියෙනවා නම් ඒ යම් යාය රූපං තථාගතස්ස පඤ්ඤාපයමානෝ පඤ්ඤාපේය තන් තථාගතස්ස පහිනා යම් රූපයකින් මාව මිනිසු පණවනවා නම් එනතම් මමයා මගේ මෝඩකම මෙන්න මේ රූපේ මගේ මේක මගේ නෙවෙයි කියලා පනවනවා නම් ඒ රූපේ මම ඉක්මවලා ඉවරයි. ඒක ප්‍රහාණයි. එතකොට අපි කායන පස්සනා කියලා කියන්නේ ඔකට. කායන පස්සනා පිළිබඳව කතා කරනවා අපි ඒක ටිකක් විස්තරසහිතව කතා කරනවා. අපි ඉස්සල්ලාම කරන්නේ මේ පොඩි මතක් කිරීමක් කරන්නේ මේ පසුබිම සකස් කිරීම. මම කියන්නේ මේ කය කියලා එකක් තියෙනවනේ ඒක ඉස්සල්ලාම තියෙනවයි කියලා හිතලා ඔව් කියලා හිතලා මගේ කියලා හිතලා මම මේක විධායක කියලා හිතලා මම මේක නිවාසික කියලා හිතලා ඒක හොඳට පරීක්ෂණ කරලා දැනගන්න. මේ ටික මම මේ ටික මම නෙවෙයි කියලා. ඒක තමයි මේ ඉඳගෙන ඉන්න කය දිහා බලන්න කියන්නේ. ඉතින් ඒකෙදීමත් මේක නෑයි කියලා පටන් ගත්තොත් ඉතින් ගමනක් වෙන්නේ නෑ. අපිට තියෙනවා. අපි ළඟට අම්මා අප්පා අපිට කියලා දීලා තියෙනවා. පන්ති ගුරුවරයෙක් කියලා දීලා තියෙනවා. මේක උඹ අජ්ජත්තයි අජ්ජත්තයක වෙන් කරගන්න. ඒක පාපයක් නෙවෙයි. පරිශ්‍රණයේ සඳහා අපි මේ පරිශ්‍රණ භාණ්ඩ රැස් කිරීමක් තමයි කය වෙන් කරගන්න ඕනේ. ඒකවත් බෑ. අපිට මේ පරිේශන මට්ටමින් අනික් කාය ශරීරي ලෝකෙන් අයින් කරලා කය වෙන් කරගන්නවත් බැරි තරම් අපි මේ කය සහ බාහිර ලෝකෙ පටලවාගෙන තියෙනවා. ඒ කියන්නේ අපිට තියෙන්නේ කාම තණ්හාව විතරක් නෙවෙයි භව තණ්හාවක් තියෙනවා. අපේ කියලා එකක් අල්ලනවා ඊට පස්සේ. මම කියන එක නෙවෙයි. මගේ පවුල, මගේ ජාතිය, මගේ රට තේමිනියට මම කියාගන්න එකත් මහා බරපතල ප්‍රශ්නයක්. ඒක නිකන් ආත්මార్థකාරී වැඩක් වගේ. ඒකට එයාට පරිශීලනය කරන්න හම්බෙන්නේ. يعني ඔපරේෂන් එකටවත් ලෙඩා කාමරයට ගන්න දෙන්නේ. ලෙඩෙඩ්ඩු කියනවා නෑදෑයෝ කියනවා බෑ බෑ ඔයගොල්ලෝ මොනවා කරයිද දන්නේ අවදාන මොකද මැරුණොත් එහෙම අපිට ලෙඩා ඉන්න ඕනේ එළිය පුළුවන් ඔපරේෂන් කරන්න එළිය කියලා. කරන්න බෑනේ. එන වෛද්‍යවරු කියනවා අපිට බෑ ඔය ජයතුමාත්ගෙන් අහන්න පුළුවන්ද කියලා කරන්න බෑ. ඒ ජයතුමාත් මගේ කකුල කැපුවා වල්ලයක් හන්තෝරුවේදී. ඒක වෙනම කතාවක්. ඒ මගේ ඡන්දෙට. ඒකට තියටර් එකට ගත්තේ නැහැ. මේ ලෝකල් ඇනස්තීසියා කරා මේක නෙමෙයි මම කියන්නේ. බ්‍රේන් ඔපරේෂන් කරන්න බෑ. නැද ඒගොල්ලෝ මේ අන්තිම මොහොත ඔයාගේ ඉදිරියට යන්න මොනව කරයිද දන්නේ මගේ ලෙඩ මට ඕන කරන්න බෑ. ඉතින් උඟ දෙනුට අද මේ අනාත්මේ පටන් ගන්න කටේ ඒවත් කරන්න බෑ. කොහොම හිතන් ගන්න පරිච්ඡේද කරගත්තා ඊයේ කය. ඊට පස්සේ කය දිහා බලන්නේ. බලන කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියලා. බලන්න බැරි තරම් වෙනස් වෙනවා. ඉතින් ඒක දුර්ලභම නෙවෙයි. ඒක තමයි සර්වඥාන්සේ කියන්නේ. ඔබ ස්ථිරයි නිට්ටය සුඛයි සුබයි කියන එක දිහා පොඩ්ඩක් බලන් හිටපන්. ඒක දැනගෙන තියන්න බෑ නලියනවා. විදිනවා. සද්ද එනවා. ඒක සද්දට ගියා කියලා කය මතක වෙනවා. ඒ හිතවිල්ලකට ගියා කියලා කයමතක වෙලා ඉතින් ඔය කයමතක කරේ. බුදු විලා නෙමෙයි. මේක යෝගාචරයෙන් වැරදිලා කියලා. වැරදිලා නෙමෙයි. හිතවිල්ලට හිත ගියයි කියන්නේ කය බුදු වෙලා. සද්දකට හිත ගියයි කියලා කියන්නේ ඒ වෙලාවේ කය ඇත්තෙම නෑනේ. ඔය ඔය කය තිබුණාට කය තියෙන බන්ධන නැති කරන්නේ. එහෙනම් දැන් කය එක දැනට හිත දාන්න අනිත් පැත්ත නැති හැටි බලන්න. මේක කරන්න භාවනා කරන්න ඕනේ නෑනේ. මේක නිකන් භෞතික විද්‍යාව විනෝදයක් තියෙනවා. ඕක කරන්නේ අහුවෙන්නේ නැත්තේ අපි ඒකටම හිත දාන්න නැති නිසා. කයට හිත තියන්න ගියාම කයෙන් හිත පිට යනවායි කියලා කියන්නේ මේ පරිේශයෙන්ද ගත්ත පරිේශන පැත්තක තියලා සිග දොස්තර යනවා සිගරට් එකක් බීලා ඉන්න කියලා තියටර් එකෙන් එළියට. ඒ වාගේ වැඩක් කරන මේක බලන්න. ඒතර තියෙනවා කයේවත් හිත තියාගෙන ඉන්න බෑ. ඉතින් තිබ්බයි කියන්නේ තිබ්බට පස්සේ මේ කය පුංචි වෙලා ඒකාග්‍ර වෙලා නාසිකාග්‍රයට උදරයට හරි ආවයි කියලා කියන විශාල කයක තිබුණ එක ඒක තැනට පිළිවෙන්නත් පුළුවන්. පිළිුණා නම් ප්‍රශ්නකුත් නැහැ. නමුත් ටික වෙලා කියනොත් මේක නැති වෙනවනේ. තථාගතස්ස යන් රූපං තථාගතස්ස පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය තන් තථාගතස්ස පහින මේ ඇතෙනින හැම කෙනෙකුට මේක ප්‍රහාණය වෙලා තියෙන ඒගොල්ලෝ හිතන එක වැරද්දක් කියලා. ඒකට පිරිත් නුල් ගැට ගන්න. ඒකට පිරිත් පෙන් වතුර බොනවා. අයි මේ බලහිනකොට මම නැති වෙනවා කියලා බුදුහාම කියනවා ඒක තමයි තථාගත කියන්නේ. රූපේ පිළිබඳ තථාගත භාවය කියලා කියන්නේ ඔන්න රූපේ පහිනයි. ඒක නෙවෙයි අපි ගොඩක් වෙලා තින්නේ ඒක වෙනම කතාවක්. නමුත් තථාගතයන් වහන්සේ ඒක තමයි මගේ තපස කියලා බාර ගන්නවා. ඒක තමයි මගේ පැවිද්ද කියලා බාර ගන්නවා. ඒක තමයි මගේ භාවනා කියලා බාර ගන්නවා යම් වෙලාවක රූපෙටම හිත තියාගෙන රූපේ නැතුව සතිය තියෙනවා. ත්‍යාසාර වැඩි ඇති මම මේ කියන කියන්නේ අනේක නමුත් අපි යම දාම හම්බෙනයි නිසා මේක පුළුවන් වෙයි කියලා. රූපෙම හිටපන් කියලා කිවිසකට භාවනා කරද්දී ඒ ඔක්කොම තියෙද්දී ඔන්න හිත යන වේදනාව හිතවිල්ලකට පිටර රූපේ නැහැ. මෙන්න මේක වාග්ගුවට ගන්න මේක තේරුම් ගන්න භාවනා කරලා නෙවෙයි මේක වෙන්නේ. මේක ඇබ්බැහි මේක වෙන්නේ අනතුරෙන්. මේක වෙන්නේ මේ අකරදැබ්බෙකට. මේකට ඉසాత බැලගෙන අඬන එක යෝගාවචරය කරන්නේ. ඒ සමත යෝගාවචරය. විපස්සනා යෝගාවචරය දන්න මේ කය කියලා දුන්නට පස්සේ එයා කය ඉන්න කැමති නැහැ. වේදනාවට ඉතිසද කයෙම හිටියයි කියන්නේ. ඉනෝට එන්නේ එන්නේ කය ක්‍රමෙන් දුර වෙනවා. ඒ ක්‍රමයෙන් දුර්ලභ නේද ප්‍රතිපදාව කියන්නේ. ඒකට සාක්ෂි තමයි තියෙන්නේ. කය හිටපංගේ වලට හිතවිලි වලට යනවා. වේදනාවට නේ ඒ වෙලාවේ කය නෑ. හොඳට ප්‍රත්‍යක්ෂණය කරන්නේ. හිතවිල්ලක ඉන්නකොට හිතවිල්ල කය පිළිබඳ නෙවෙයි නම් මේ කය නෙවෙයි ඉන්නේ. එතකොට කය නිවන් දකිනවා. නමුත් ඒක බාර ගන්න නැති මිනිහට පෘථග්ජනය වෙනවා. බාර ගන්න කෙනා තථාගතයි. තථාගතනස් කියනවා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. කයේ මෙහිත තබා ගනිමි කියලා විනාඩි 5ක් හිටියොත් විනාඩි 5න් කොච්චර වෙලාද කයේ හිත තියෙන්නේ. අනික හැම වෙලාවෙම කයේ හිත නැහැ. ඒක පාඩුවට ගන්න එපා. මේක වාසියට ගන්න ඔය ඔය දෙන දේ යුගෙට දාගෙන දෙන්නා වගේ ඔය දෙන්නේ. ආන්න මේක වාසියට ගත්තොත් හිත පිට ගියාම මොකෝ? හිත කයේ තිබ්බහම මොකෝ? එන්නේ එන්නේ ඉතිගේ. ඒක ප්‍රකාශ කරදයි යමකින් මගේ කය කියලා මම පනවනවා නම් ඒක මම ප්‍රහීනයි හැම වෙලාවෙම නෙවෙයි. පරිේෂණ මට්ටම. මේක පුරුදු වුණාට පස්සේ යම් වේදනාය තථාගතස්ස පඤ්ඤාපේ පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේ තන්තාගතස්ස පහිනා වේදනා කියන එකෙන් අපි ගන්නෙ සැප වේදනා දුක් වේදනා විතරයි. මේ දෙකට අපි ඉතින් සැලසුම් හදනවා දුක නැති කරන්න හදනවා. සැප ගන්න හදනවා මොකද සැප දුක් දෙක මැද තියෙන අදුක්කම සුඛ වේදනාව හඳුනන්නේ නැති තාක්කල් අපි මේ සැප හොයන ගමනට මුළු ජීවිතේම කැප කරලා අපරාධ පශ්චාත්තාප වෙලා මැටි බරපු ගොම්මාල්ලෙක් වගේ මැරිලා යනවා. දුක් වේදනාවට ප්‍රතික්ෂේප කරන්න ගිය මිනිස්සයා දත් කාගෙන, ඉරිවට්ටගෙන අමාරුවෙන් ජීවත් වෙනවා ජීවත් වුණත් මේ දුක නැති ගන්න මේ අතරමැද තියෙන කැලේ දැක්ක දවසේ තේිනවා මේ අතරමැද කැලේදී දුක ප්‍රහීන වෙලා තියෙන වේදනාව ප්‍රහීන වෙලා තියෙන කොච්චරද කියනක කම්මැලි කරවන සුළුයි නීරස කරවන සුළුයි භාවනා වැරදුණයි කියන සුළුයි මේ අතරමැද තැන ඉන්නේ භාවනා නොකර 180ක් විතර ඕනම කෙනෙක් ඉන්නේ සැප දුක් දෙක නැත්නම් නමුත් දන්නේ නැහැ ඒකට කියන අවිද්‍යාව කියලා. ඒ කියන්නේ විද්‍යාව පහල කරගන්නවා සැප තියෙනකොට සැප මෙනෙහි කරනවා දුක තියෙනකොට දුක මෙනෙහි කරනවා මෙනෙහි කරන්න බැරි කැලක් අහුවෙනවා. ඒක අකරතැබ්බයක් නෙවෙයි. ඒක තමයි පද්ධතිය. මේකට අවධානය නොදෙන තමයි මායя වැඩ කරන්නේ. මේකට අවධානය නොදෙන තමයි තණ්හා වැඩ කරන්නේ. දැන් බඩ ගන්න තණ්හා වෙන්නේ ඒ වෙනකොට කම්මැලිකම එනවා. මොකටද? දැනෙන්නේ නැති වෙලාවේ. සැප දුකක් නැති වෙලාවේ වේදනාවසේ තහනේ පාවි. කම්මැලි වෙනවා. නීරස වෙනවා. ජීවිතේ නෑ වගේ තේරෙනවා. එතකොට බුදුරජාණන් කියනවා ඒක පුත්තජනයකට චෝදනා කරුවට තථාගතයන් වහන්සේ කියනවා මෙන්න මේක තමයි වේදනාව. පමාඳුරගන්නේ වේදනාවේ සැප දුක් දෙක නැත්නම්. ඕකේ ඉන්නකොට ඕකත් ඔය මොකද වෙන්නේ? ඒකට සංඥා කරනවා. සංඥා කරනකොට සතිපාසලේදී පොඩි ට්‍රික් එකක් ඒගොල්ලෝ තෙල්ලම් කරනවා. මාත් ඒ පුහුණු වැඩවලට ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ හුද්ද පට්ටපත් දහනේ හරි අමාර්ථනකාරී ඒ ටික වාඩි කරවමු. ඒ කියන්නේ අපේ උපදේශකවරු. ඒගොල්ලෝ සතිය කියන එක දන්නේ නැහැ. ඒගොල්ලෝ උගන්වන්න හදන්නේ නිකන්. ඒගොල්ලන් කියනවා හොඳයි උඹ වාඩි වෙලා දැන් මෙනේ කරගන්න කියලා කියනවා. අද උදේ නැගිටපු තැන ඉඳලා දැන් මෙතෙන්ට වෙලා වාඩි වෙනකම් වෙච්ච සිද්ධි ටික පොඩ්ඩක් මතක් කරගන්න. මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කළා මම මෙතෙන් ආව මෙතෙන් ඉඳලා වාඩිලා ඉන්නවා. කොච්චරක් මතක් වෙන්නේ නැද්ද කියලා බලන්න. කොච්චර පොඩද මතක් කරන්න පුළුවන් කියලා බලන්න. අනිත් ටිකට මොකද වෙන්නේ? එතන සංඥාව පහිනයි. එතන නිවන් දැකලා. හැබැයි අපිට පේන්නේ අකරතැබ්බයක් කියලා. අයියෝ උදේ ඉඳලා ආවා. දැන් මේ ගුරුවරයා අහනවා උපදේශකයා අහනවා මතක් කරන්න කියලා මතක් කරන්න බෑ. ඒ සංඥාවක් තියලා නැහැ. තිබුණ සලකුණක් අඳුර ගන්න බෑ. ඉතින් ඒක නිසා බලන්න දැන් අපි ඔච්චර ආශාවෙන් මේ සැලසුම් මේ වැඩමුළුවට ආවා. වාඩි වුණා. වාඩි වෙලා දැන් අපි හැරිලා බැලුවොත් මේකට අමුඩ ගහගත්ත හැටි, තක්කුමුක්කු වෙච්ච හැටි, වෙලාවට දුවගෙන ආපු හැටි, කාර් එකට නැගපු හැටි, බස් එක නැගටි, ඇවිල්ලා බලන්න සෑහෙ කොච්චර වෙලාව සංඥාව පිටලා නැද්ද කියලා බලන්න. ඉතින් එතන ගැලවෙම තියෙනවා. අපි කිව්වොත් මේ සංඥා නැතිවීම, මතක නැතිවීම මේ මේ ඉන්සොම්නියා එහෙම නැත්නම් මේ මේ Parkinson disease එහෙම නැත්නම් short memory එක නැතිවිල්ලක් කියලා අපි මේකට බේත් දෙනවා. සරුවෙන් දිගන උතන තමයි සරුවචනාංශ උතන තථාගතයි උඹ වැඩ කරලා තියෙන හොල්මන විතරයි තියෙන්නේ. වැඩිත් වෙලා තියෙන ෂෝක් එකටද තියෙන කාර් එක ඇක්සිඩන්ට් ලත් නැහැ. තර්ඩ් එකට පස්සේ টොප් එකට දාලත් තියෙනවා. ඊට පස්සේ නැතර කරන සිග්නල් තු වැටලා තියෙනවා. දැන් මතක නැහැ. සංඥා පහී නැහැ. ඉතින් මේක අකර දැබ්බෙකට බාරගත්තොත් පුතත් ජනයි. මේක තමයි ලෝකේ හැටි. ඊට පස්සේ කියන දැන් හරි ඔයා දැන් ඔන්න වාඩි වුණා. මෙතන ආවනේ. දැන් විනාඩි 5ක් මමත් එක්ක ඉන්න බලන්න. මොන විදිහෙන් හරි දාලා ඉන්න බලන්න. මොකද වෙන්නේ බලන්න. මේ සංඥාව හොඳටම මේ මේ මේකටම මුළු හදින්ම දෝතිම්ම දැන් ඔන්න වාඩි වෙලා ඇවිල්ලා දැන් ඔන්න අපි ඉන්නේ වැඩමුළුවේ. දැන් කියන විනාඩි 5ක් මමත් එක්ක ඉන්න එක මොකද වෙන්නේ බලන්න. කොච්චර පොඩ්ඩද හිටින්නේ කියලා බලන්න. හිටින වෙලාව අපි සතුට වෙනවා සතුට තියෙන සතිය තියෙනවා සතිය තියෙන බව දන්නවා. ඒක තමයි පොඩි ළමයිට උගන්වන්න බෑ. ඒ බලන්න එහෙම ඉන්නකොට සතියේ තියෙන බව දන්නේ නැහැ. මට සතියේ ඉන්නේ සතියේ තියෙන බව දන්නේ නැහැ. එහෙම නැත්නම් සතියෙත් නෙවෙයි ඉන්නේ. ඉතින් මේ කියන්නේ මේ වෙලාවේ සංඥාව නැහැ. සංඥා පිළිබඳ දුක නැහැ. අපි කියන්නේ සංඥාව නැතිවීම මේ ලෙඩක් කියලා. ඒක තමයි අපිට පුරුදු කරලා තියෙන්නේ. ඒ නිසා අපි මේ තියෙන ලෝකේ ඔක්කොම hard disk එකට දාන්න හදනවා. කම්පියුටර් උනත් ඕනකට වැඩිය hard disk එකට දැම්මොත් hard disk එකේ RAM එක අඩු නම් වැඩ කරන වේගය අඩු වෙනවා. කුණු කන්දල්නේ තියෙන්නේ. ඒ සමයක් ගන්නෙම පෙරළමයි. ඒ පෙරිල්ල භාවනාවෙන් එන එකක් නෙවෙයි. මනුස්ස මනස පරිණාමයේදී නැසෙච්ච ස්වභාවික වර්ණේ කියලා එකක් තෝරගන්න. වර්ණයෙන් ගන්න අපි දෙන ඔක්කොම සංඥා නෙවෙයි. මොන ටිකක් ගන්නෙම උග්‍ර සංඥා විතරයි. මට බැනපු එක මට හොඳට තේරෙනවා. මට ස්තුති කරපු එක තේරෙන්නේ මේ සාමාන්‍ය දෙක මිනිස්සු මට හිතින්නේ නැහැ. ඉතින් මේ සංඥාවේ අමතක කරන්න පුළුවන් දේ භාවනාවෙන් ගත්ත එක නෙවෙයි. අඳුන ගැනීමක් විතරයි භාවනාවේදී කරන්නේ. ඒ සංස්කාර තියෙනවා. අපි මේ සැලසුම් හදනවා, පෞල් සංවිධාන කරනවා, වඩු වැඩ කරනවා, নানা ආකාර නිර්මාණ කරනවානේ. ලෝකේ නිර්මාණ කරපු වයින් අද ඉතුරුලා තියෙන්නේ ශ්‍රේෂ්ඨ නිර්මාණ විතරයි ඒවත් කැඩෙනවානේ. ඒ නිසා අපි මේ තටමැව්වට අපි සංස්කරණය කරන්න මේ ලෝකේ මගේ කියලා හිතන අමුඩ ගහන උදේ ඉඳලා හැන්ද යනකම් තටමන. තටමපුවාට මම මේ කරන්න හදන දේවල් කරගන්න බැරි නිසා අපි මරණයේදී අහ් ගාලා මැරෙන්නේ. ඒ නිසා සංස්කාර අපි කරන්න ආසාව තිබුණාට සංස්කාර අපි කියන විදිහට කෙරෙන්නේ නැහැ. බලාපොරොත්තු සුන් වෙලා තියෙන්නේ. ඉතින් සුන් වීම තමයි මෙතන මේ තථාගත කියන්නේ. ඔබට පාලනය කරන්න බෑ. ඔබට ආණ්ඩුවට කරන්න බෑ. ඔබට කිව්වට අහන්නේ නැහැ. මේ සංස්කාරට ලැජ්ජත් නැහැ. ඒ නිසා මේ සංස්කාර වලට හුලම් ගහන්න යන්න එපා. ඒව මේ චාඩයක් නැති පිටකොන්දක් නැති න්‍යායපත්‍යක් නැති බව තේරුම් ගනි තේරුම් ගැනීම කියන්නේ පශ්චාත්තාපයක් නෙවෙයි තේරුම් ගැනීම කියන්නේ අරදවාර ගැනීමක් නෙවෙයි තේරුම් ගන්න ලොකු පරිසත්‍යක් වගේ ඒ මොනේ තමයි යථාර්ථය මේ පහ කිව්වට පස්සේ සරුවච්චස්සේ දැන් කියනවා යාය විඥානාය තථාගතස්ස පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේය සම්තථාගතස්ස පඤ්ඤා යම් විඥානයකින් සර්වචනාංශේ පණවනවාද තථාගතයන් වහන්සේ පණවනවාද ඒ පණවන විඥානය කියලා කවුරු ඔයගොල්ලෝ කොහොම කිව්වත් මට එහෙම එකක් නැහැ මම මේක පහනයි හරියට රූපය නොදැන්න මට්ටමකට ගෙනිච්ච වගේ වේදනාව නොපෙළෙන මට්ටමකට ගෙනිච්ච වගේ සංඥාව උත්සාහ කරුවත් මතක තියාගන්න බැරි මට්ටමකට ගියා වගේ සංස්කාර අපි කොච්චර අමුඩ ගහලා නැටුවත් නව නිර්මාණ කරුවත් ආලවට්ටම් කරුවත් ලෝකේ යන්නේ ලෝකෙට ඕනේ තාලෙට අන්න ඒක බාරගත්තා වගේ යම් විඥානයකින් ਸਰවචන්නාංශේ පණවන්නේ නම් ਸਰවචන්නාංශයෙන් ਸਰවචන්නාංශේ පැනෙව්වත් නැත්නම් වෙන කෙනෙක් තථාගතයන්වහන්සේ පැනෙව්වත් ඒ සරු ඒ තථාගතයන්වහන්සේ ඒකට වග වෙන්නේ නැහැ. මම ඒක ප්‍රහාණයි. ඉතින් මේක තමයි අමාරුම දේ. ඒ අමාරු වෙන්න හේතුව මොකද? මේ විඥානීය වැඩපිළිවෙල හොරමුලක නායකයෙක් වගේ ප්‍රසිද්ධිය නෙවෙයි කෙරෙන්නේ. එයා කරන්නේ හොර කණ්ඩායමේ නම් මිනිස්සුන්ට අධික විදියට විධායක බලයක් අරගෙන මේ මිනිස්සුන්ට අධික ලාභ දීලා ඒ කට්ටිය ඉතින් නොමනා නොපනත්කම් කරෝන. මොල් මාෆියා සංවිධානය කරන්නේ එහෙමයි. කොහොමවත් ඇමරිකාව වගේ රජය කෙරෙන්නේත් ඒකමයි. ලස්සනට රජ්‍ය කොළ පාට සුදු පාට කහ පාට ඉස්සරහින් හිටියට පිටිපස්සේ තියෙනවා වෙනමම රජයක්. ඒ රජයෙන් තමයි මේ රජයට බලපෑම් කරන්නේ. ඒක කියන්නේ රජය ඇතුලේ රජය කියන්නේ. එංගලන්තෙත් මැද ස්ක්වයර් එකේ තියෙන ආණ්ඩුව ඒකට වෙනම මේ කෙනෙක් ඉන්නවා මේ නගරාධිපති කෙනෙක්. ඒ නගරාධිපතිපත් කරන ඡන්දෙන්නේ. ඒ නගරාධිපතියන් තමයි ග්‍රේට් ලන්ඩන් පාවිච්චි කරන්නේ. ග්‍රේට් ලන්ඩන් වලින් තමයි ඔය අපිට මේලා මේ සුද්දා අපේ මහගෙදර කියලා අපි නඩන්න දැන්. ඒ නඩන නඩන මැද තියෙන අන්තිම ආයුධ හදන කණ්ඩායමයි. ඔය කූඩා කට්ට කයිරාටික්කම් කරන කණ්ඩායමයි විතරයි. ඒකේ ඉන්නේ ඔක්කොම මකරේ. ඒකේ ඉන්නේ මේ නාගයෝ සංකේත ගත්ත જાතියක්. ප්‍රසිද්ධයි ඒක. ඒ හන්දුවතුල ඒ වගේ තමයි හැම කෙනෙක් තුළම මේ නපුරු මේ මකරයා ඉන්නේ. විඥානි. එයා කවදාකවත් මේ කයට හිත සෝපින්සනේ වැඩ කරන්නේ. එයා වැඩ කරන්නේ ಜಾති භෝ කරන්න විතරයි. යට ඕනලා තියෙන්නේ හොඳින් හරි නරකින් හරි බලවතා ජය ගන්න. survival of the fittest. කැතයි. ඇත්ත ඒකයි. මේ ਸਰවඥයන් දෙන මට ඒක නෑ. මම ළඟ උඹලා දෙන්න හැදුවට මම බුදුහාමුදුරු බුද්ධඝම් පතුරවන්න වැඩ කරුවා කියලා මම පතුරවන්න වැඩ කරන්නේ නෑ. මට එහෙම ගන්න බෞද්ධ බුද්ධහංකාරයෙන් තිබුණාට මට එහෙම ගන්න නැහැ. මම මේ මේක ඇත්ත කිව්වා. ඒ විඥානේ මගේ නෙවෙයි. ඒ විඥානයක් නෑ. ඉතින් මේක තමයි හරි අමාරු. මොකද අපි ඒක බුදුහාමර ඉන්නවයි කියන ඔප්පු කරන්න හදනවා. නැත්නම් මේ බණ කියලා උගුර පුම්බගෙන නැති කියන උත්සාහ කරනවා. මේ දෙකම කරන්නේ විඥානයේ තියෙන කටහඬ. ඔය හොරාගමයි පේන්නේ. මායාකාරී හතරමං හන්දියක මායා දර්ශනයක් වගේ. නමුත් මේක මේ විදිහට බෑ කියලා අතහැරියේ නෑ සරුවචන් ආනන්ද. සරුවචන්සි දේශනා විලාසයක් විදිහට මේ විඥාණය අර ඇමැතිවරු හතර දෙනා හරහා වේදනා සංඥා සංඛාර විඥාන කියන ඇමැතිවරු හතර දෙනා හරහා මේ රජේ කරවන හැටි මෙයා තමයි පිටිපස්සේ ඉන්නේ හැබැයි මෙයා ඔපිනියන් දෙනවා මිසක් කවදාකවත් වැඩට බහින්නේ නැහැ. ඔය හතර දෙනා තමයි නාම රූප වශයෙන් දෙකට කැඩෙන්නේ. රූප කොටස රූප වෙනවා. වේදනා සංඥා සංඛාර නාම වෙනවා. ඉතින් ඒකදී ඔය බණ අහලා අහලා තමයි ගාක් අමාරුවෙන් තමයි මම හිතාගත්තේ නැත්නම් තේරුම් ගන්න උත්සාහ කරේ මේ නාම රූප දෙකට විඥානේ අයිති නැහැ කියලා. ඒක හරි අමාරු හිතාගන්න. අපිට කියන්නේ අනිවාර්යයෙන්ම විඥානේ නාම නාම කොටසේ ඉන්නවයි කියලා. නමුත් නාම රූප දෙකෙන් පිටතට විඥානේ තියෙන විඥානේ තු නාම රූප වලට ඉන්න බෑ නාම රූප වලට විඥානේ ඉන්න බෑ. ඒක තමයි අමාරුම ගැටේ. ඒ කියන්නේ ඇමරිකාවේ රජයක් කරන්න බෑ. අර මේ පිටිපස්සේ තියෙන මෙහෙවන රජේ නැතුව. ඒ රජයට තනියම ඉන්නත් බෑ ඡන්දෙන් දින්න රජයක් නැතුව. රජය ඇතුලේ තියෙන රජයක් තියෙනවා. ඔය හැම හැම අපි අල්ලගත්ත જાතියින් ඉන්නේ සිංහල જાතිය. ඒ අල්ලගත්ත જાතින් වල ඒ ප්‍රධාන හැම එකකම රජය ඇතුලේ රජයක් තියෙනවා. ඒ ඒ ඇතුලේ තියෙන රජයට කොහොමඩක්වත් මේ එළියේ තියෙන ඡන්දේ පවත්වන්න නැතුව ප්‍රසිද්ධ බජට් එක වෙන්න නැතුව කරන්නේ તો කරන්න බෑ. ඒගොල්ලෝ තමයි ඉස්සරහින් ඉන්නේ. ඔව් පිටිපස්සේ ඒක ඇතුලේ වෙනම මේ පාතාල රජයක් තියෙනවා. ඒ වගේ තමයි මේ විඥානය අර හතර දෙනා දාලා තමයි ආණ්ඩුව දුවන්නේ. වේදනා සංඥා සංකාර රූප. ඉතින් ඒක නාම රූප වශයෙන් මෙන්න ඒ දෙන්න නැතුව ඉන්න බෑ විඥානය. මේ හතර දෙනාට කොහොමඩක්වත් කරන්න බලයක් නැහැ විඥානය තමයි මේ නරක මිනිස්සු අයින් කරන්නේ. අවශ්‍ය කරන බලය දෙන්නේ. ඒ කියන්නේ ඒ ධාමරික කල්ලියක් ඉන්නේ නැතුව රජයකට කරන්න බෑ. ඒ කියන්නේ රජය කරනකොට වෛශ්‍යාවක් සහ මං කාරණ හොරෙක් නැතුව රජ කරන්න බෑ. මං පාන්න හොඳයි රජු වෛශ්‍යව රජුරෝ එකට පුදියන්නේ රැහැට. ඉතින් අපි කවුරු හරි ගිහලා හිතන්න ඔත්තුවක් දුන්නයි කියලා මං පාන්න හොරෙක් ගැන රජුරවන්ට මෙහෙම දිවෙන්නා සාසවලතන මිනිස්සෙක් ඉන්නවා. ඕ ජල් සාත්තුවක් ගියත් හොරකම් කරනවා. මොකාටවත් කරන්න බෑ. තමාට ඔබ වහන්සේගේ සේවකෙකුත් මරනවා. කියලා ඔත්තු දෙනවා රජුරෝ ඒක එහෙම හැන්දාවට ඒ හොර නායකයාට කියනවා ඔබ ගැන ඔත්තුවක් ආවා. මෙන්න මෙහෙම එකක් කියලා තියෙනවා. අහවලයි දුන්නේ බලාගන්න. ඉතින් ඌ ගිහලා ඔත්තු දීපේ කරා බෙල්ල කපනවා හෙට උදේ කොහෙන් වුණාද කියලා කවුරක්වත් දන්නේ නැහැ. දෙමන්චා හිතනවා මේ මං හොරේ රජුරවන්න කියලා පණිඩේ කිව්ද රජුරෝ බේරගන්න. ඒ රජුරෝ අන්තිමට හොරාට තමයි කියන්නේ. ජීවිත රජුරෝ තාජ්ජු බුදුජානන්සේ කියලා කරනවා. ඔබ මම් බහන්න හොරෙක් එක්ක යම් විදියට කටයුතු කරන්න. ඔබ වෛශ්‍යාවක එක්ක යම් විදියට කරා. ඒ වගේම තමයි රජුරෝ. ඔය තුන් දෙනා එකට ඉන්නේ. අපි හිතනවා රජුරෝ සුදු පැත්තේ, වෛශ්‍යාව කළු පැත්තේ, මම පාට උනත් කළු පැත්තේ කියලා. මේ ওই දෙන්න නැතුව කරන්න බෑ. ඒ නිසා මේ විඥානයේ පාහරකම නැතුව අපිට මේ පෞරුෂත්ව නඩතු කරන්න බෑ. සර්වඥාන්සේක තේරුම් අරගෙන තමන් වශයෙන් තේරුම් ගත විතර නෙවෙයි. තව කෙනෙකුටත් තථාගත වෙන හැටි කියලා දීලා තථාගතත්වයට පත්වෙච්ච නැති කෙනෙකුටත් මේක යාන්ත්‍රණයේ කියා දීමේ ජේම්ස් බොන්ඩ් ෆිල්ම්ස් හදනවා වගේ සර්වඥාන්සේ මේ ත්‍රිපිටකයේ සර්වඥාන්සේ හදුව චිත්‍රපටි දානවා. ඒක බලනකොට ওই සාමාන්‍යයෙන් නියාර්ථයෙන් බලලා බෑ නීතාර්ථයෙන් බලන්න මතු පෙන්නන එකෙන් බෑ යටාර්ථය මොකද්ද කියලා දැනගත්තොත් විතරක් තේනවා සර්වඥාන්සේ කරලා තියෙන්නේ මොනතරම් ඒ ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක්ද වෙන කිසිම ඉගැන්වීමක් නැහැ වෙන හැම ඉගැන්වීමකම රේකියයි මේ මේක මේට්‍රික්ස් එක උගන්වන්නේ ගෝලීය කරන එක උගන්වන්නේ ඒ නිසා අර රේකිය ක්‍රමයට බලන කෙනාට අල්ලන අමාරුයි ඒ නිසා සර්වඥාන්සේ මේ පටිච්චසමුප්පාදේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියන එක තේරුම් කරලා දෙනවා යම් විදියකින් විඥානය නිසා නාම රූප රැකෙනවද? ඒ විදියටම නාම රූප නිසා විඥානය රැකෙනවා. අද පොලිටිකල් ඉකොනොමික්ස් බැලුවනම් එහෙම නැත්නම් ප්‍රධාන ජාතීන්ගේ පළවෙනි ලෝකේ රටවල වල රජයක විස්තරය කියවලා බැලුවන කුමන්ත්‍රණයක් නැතුව කරන්න බෑ. ඒ එළියේ කුමන්ත්‍රණයක් තියෙනවා යුද්ධයක් නැත්නම් ඇතුළේ කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ නිසා මේ අද හොඳටම කිට්ටුවන් දෙයට පේකන හෙට 100 100ක් තරහයි. ඒ මිනිස්සුන්ගේ මරණය කියන එක කොහොමඩක්වත් ගාණක් නෑ. මරණවා කියන එක ගාණකුත් නෑ. සදාචාරය කොහොමඩක්වත් කිරිබිම්මල් නැටි ගන්නවත් ගණන් ගන්නෑ. හැබැයි ඒකල මහා ලොකුට වේදිකාට ඇවිල්ලා කියනවා මාගේ මේ ප්‍රයත්නය උදෙක් ජනතාව පංචිල් රැකවීමටයි. ජනතාවට සදාචාරය කියලා දීමටයි කියලා කියනවා. හැබැයි මේ පිටිපස්සෙන් කාගෙන්ද න්‍යායපත් වෙන්නේ කියලා කවුරක්වත් දන්නේ නෑ. ඉතින් අපි මේ ලෝකේ සදාචාර කරන්න හදනවා ධාර්මික කරන්න හදනවා කියලා කියන්නේ සංසාරෙට ජග් ගහන්න හදනවා සරුවචනාංශට නිග්‍රහ කරනවා. ඒ නිසා මේ බාහිර ලෝකයේ තියෙන මේ බරපතල කුමන්ත්‍රණ දර්ශනයෙන් තමන්ගේ විඥානය කොහොමද තේරුම් ගන්න කියලා කියන්නේ ඉස්සල්ලා මේකට යාර කැමැත්තක් ඇති වෙන්න එපා මගේ විඥානය මට අරියාදුර හිටලා තියෙන ඒක තමයි කරන්න මම උදේ කිසිම කෙනෙක් කවදාකවත් හිතන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහම දුක්ඛ සත්‍යයි අපි හිතනවා මේ විඥානය මගේ පැත්තේ. නැත්නම් විඥානයේ ඉන්නේ ආණ්ඩු පැත්තේ. අනික් කටේ නම් විරුද්ධ පැත්තේ කියලා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයක් කරන්න බෑ විරුද්ධ පක්ෂයක්. විරුද්ධ පක්ෂය නෙවෙයි මේ ආණ්ඩු පක්ෂයේ මේ ඉන්නේ එකත් බුදුරජාණන්සේ සඳහන් කරනවා විඥානයේ මායාකාරයක් වගේ. ඉතින් විඥානය පිළිබඳව සර්වඥාන්සේගේ ප්‍රශ්න අහපු අග්ගවච්ඡගත බ්‍රාහ්මණයා නම් ඒක නෙවෙයි ඇහුවේ. සර්වඥාන්ස මේ උත්තරේ දුන්නට අහපු ප්‍රඥාප කට්ටියට මේක කලින් තේරිලා තියෙනවා මෙතන තියෙන්නේ මේ ලස්සන ප්‍රහේලිකා ස්වරූපයක් මේක ලීසි කෙනෙකුට තේරුම් ගන්න බෑ හැබැයි මේ වගේ කෞතුම සර්වඥාන්සේ තේරුම් ගන්න තිබුණා කියන එක ඇඟෙනවා ඊයත් අහන ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නවල තියෙන නිසා විශාල ප්‍රබුද්ධ බුද්ධමත් ගතිය. ඒත් කලිමුත් අහලා තියෙන කාටත් උත්තර දෙන්න හම්බෙලා නැහැ. ප්‍රශ්න තිබිලා තියෙනවා. සර්වඥාන්සේක ලස්සනට ඉදිච්ච ගෙහෙලිය ටික පොත්ත ගලවන්නා වගේ. පතුරුන් ගෙඩියක පොත්ත ගලවන්නා වගේ. තෙල් ගහ පතුරු ගහන්නා වගේ. පතුරු ගහලා දීලා තියෙන එක දර්ශනයෙන් අල්ලන්න බෑ. මොකද එක පහලෙන් උත්තර දෙන්න බෑ. ඒක පියවර කීපකින් උත්තර දෙන්න ඕනේ. එක එක උත්තරයක් දීලා ඒකට තත්ත්වගත වෙන්න. ඊට පස්සේ ඊගා උත්තරේට ඒක තත්ත්වගත වෙන්න. ඊගා උත්තරේට ඒක තත්ත්වගත වෙන්න. එහෙම නැත්නම් පළවෙනි තත්ත්වගත වීමෙන් දෙවෙනි තුන්වෙනි තත්ත්වවලට යන්න බෑ. ඒ නිසා ප්‍රතිවදා කියන වචනේ අපේ මනුෂ්‍යයාගේ විවාහයට ආවා. ඒක මට්ටමට ගිහිල්ලා ඒක පදම් කරගන්න. ඒක වශී කරගන්න. ඊට පස්සේ එතන ඉඳලා බලන්න හිතපු දැනේ නෙවෙයි එතන ඉඳලා බලන්න ඊගාවට කරන්න කියනවා. එතෙන් ගියාට පස්සේ ඒක පදම් කරගන්න. ඊට පස්සේ එකට යන්නේ එතකොට අපි ජීවන රටාව වෙනස් කරගන්නමින් යනවා මිසක් එක රැයින් එක බණකින් එක පටිගාංකකින් එක ප්‍රයත්නකින් මේක කරන්න බෑ. ඉතින් අපි මේ වගේ જાතියක් අපි නැවත නැවතත් මේ තැන එකතු වෙනවා. සුමානකට සැරයක් අඩු ගන්න. එකතු වෙලා අපි සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනවායි ඔය සර්පේ ගැව හැලෙනවා වගේ, යෝනි ගිරික පොත් අයින් වෙනවා වගේ ටික ටික ටික ටික අයින් වෙනවා. ඒ අයින් වෙන ප්‍රමාණය තේරෙන්නේ නැහැ කියලා සරුවත් ඇසි කියනවා. මොකද විඥානේ කැමති නැහැ තමන් ගෙවෙනවා. මේ වැය වෙන බව දැනගන්නම වැය වෙනවා. අන්නේ වැය වෙන කෙනෙකුට ඒ බුදුහාමරන් අහපු ප්‍රශ්න සහ බුදුහාමර දීපු උත්තර දිහා බලනකොට පේනවා බුදුහාමි කොච්චර ලස්සනට මේක මේ දැලිපියක් කරන අතපත කපා ගන්න නැතුව දැන් දැලිපියෙන් කිරි කන්නේ ආනි වගේ කණ හැටියක් උගන්වලා තියෙනවා. ඉතින් ඔය ගියපා අපි අද ප්‍රාස්පන්ද අපි අඟහරුවා දැහුවා. ඒ කටුක ඥානන්ද සාංශික 183 වෙනි එක මේ පහන් කණු ධර්මදේශන ඒ ශාංශයේ සෑහෙන ගැඹුරකට යනකම් මේ විඥාණය පිළිබඳව කතන්දරය අපිට කියලා දෙනවා. ඒකත් අපි ඇහුවේ මම හිතන්නේ හතර පස්වෙනි අතාවට මම මොකද කොච්චර ඇහුවත් ඒකේ මොකද්ද ඉගෙන ගන්න දෙයක් තියෙනවා නිවනේ නිවීම දේශනාදී තුන්වංශකේ හෙලි දැක්වා මම තමයි වාර්තාගත කරේ තමයි මම තමයි ටයිප් කරේ ඒකෝට කලින් මොනින් නමලා තිබුණා මට තේරුණේ නැහැ හැබැයි මට තේරුණා මොන හරි තියෙනවා කියලා ඊට පස්සේ මේ සූත්‍ර කේවල ආයශරයක් බනහලා ඊපස්සේ ඒ ස්වාමීන් තේරුණා තේරුණ නැති බය ස්වාමීන් වහන්සේ පොඩි සංකප්ප දේශනාවල ආයෙත් දේශනා කරනවා මේ දේශනා කරනකොට දවසින් දවස දවසින් දවසන අහගෙන ඉන්න කෙනාට මොකද්දෝ සුද්ධියක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ ස්වාමීන් වහන්සේ දැන් ඔය මම මේ කතා කරන කටුකුරුන්ගේ ඥාන ස්වාංශ ගැන ආයෙසරක් දේශනා කරොත් මේක තව සුද්ධ කරගන්න. මොකද අහගෙන ඉන්නකොට තේිනවා මෙන්න මේ මේ තැන් සුද්ධ කරන්න පුළුවන් කියලා. ඉතින් මේ දේවතා සංයුත්තේ තියෙන සූත්‍රයක් සගතක වර්ගයේ දේවතා සංයුත්තේ තියෙන සූත්‍රයක් උන්වහන්සේ එකතු කරගත්තා. ඒකෙදී මේ දේවතාවෙක් ඇවිල්ලා බුදුහාමුදුරෙන් අහනවා මේ අපිට සදා දුකගෙන දෙන මහා හොරා මේ විඥාණය නැති කරන්නේ කොහොමද? අපි හැද සීදීනස ගන්න කොහොමද කියලා අහන වගේ තමයි. මොකද අපි වැඩේම මේ විඥාණය රකින්න උත්සාහ කරන්නේ. මගේ හිත රකින්නයි කියලා. ගෑනිතරා වුණත් මගේ හිතත් එක්ක මම ජීවත් වෙන්න හෘදේ සාක්ෂිය කියලා. දැන් මේ දේවතාව අහනවා කොහොමද ඒක නැති කරන්නේ කියලා. ඒක නිකන් ආධ්‍යාත්මික සීදීනස ගැනීම. ඒකයි භාවනා කරන්න මිනිස්සු කැමති නැත්තේ. ආගමට කැමති සීජිනස ගැනීමක් වෙන්න බෝවීමක් තියෙනවනේ. පින් හරි වැඩෙනවනේ. භාවනා කරනකොට පිනක් නැහැනේ. ඒකත් ගෙවෙන. ඒක ඒක ඇති කරන රූප වේදනා සංඥා සංකාර නෙවෙයි. විඥානයත් ගෙවලා ගන්නවා. ඒක හරි අමාරු. ඒක එහෙම ප්‍රශ්නයක් අහපු එකටත් කටේ අත දාන්න වටිනවා. අහපු ප්‍රශ්නේ. ඉතින් ඒක ඒක තමයි ඥානන්ද සාංශේදා දේශනාවට අරගන්නේ කුතෝ සරා නිවත්තන්ති යත් එත්ත වට්ටන්න වත්තති. මේ ප්‍රවාහය අපි කියන්නේ සම්තතිය කියලා විඥාන ස්රෝතය කියලා එකක් තියෙනවානේ. ඒ ප්‍රවාහණය කොහොමද නැත කරන්නේ? එතන මේ වටවලල්ල යෑමක් ඉතින් ඒකෙදී ඥානන්ද සාංශය දෙන අර්ථකථනය තමයි වට්ටම් කියන එකේ සාංශේ දියසුලියක් කියන එකට උපමා කරනවා. ගල්න ගඟක ඉඳපු ගාන ලස්සනට අනාකූලව ගලන ප්‍රවාහයේ ආකූලතාවයක් ඇති වෙලා දියසුලියක් ඇති. එතකොට එතන දක්වන්න පුළුවන් තැනක් හැදෙනවා. කලන ප්‍රවාහයේ අතන ලොකු දියසුලිය. පොඩි දියසුලිය කියලා නැති දෙයක් පණවන්න පුළුවන් වෙනවා. ඒ දියසුලියේ තියෙන විකෘතිය මත. ඉතින් අටුවාචාන් වහන්සේලා දෙන්නේ ඒකට වර්ෂාව කියලා. වර්ෂාව කියන්නේ ජල චක්‍රයේ දියසුලිය. ලෝකයේ තියෙන ජල චක්‍රයත් නිතරම කරකැවෙනවා. හරියට කලන ප්‍රවාහයක තියෙන දියසුලියක් වගේ. ඒ දුලුසුලිය විකෘතියක්. මානවය කියන්නේ විකෘතියක්. අනාර අනවරත්ව ගන්න දියසුලිය ධාරාව තමයි තථාගත කියන්නේ. තථාගත කිව්වහම කෙනෙක් නැහැ. ගලන ප්‍රවාහයක් තියෙනවා. ඒ දියසුලිය මම එක් බවට පත් වෙනවා. මම අරයාගෙනල වෙනස් මම ඉන්නේ යාට උතුරින් යාට දකුණින් කියලා ඇත්තෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ ගලන දියවැලක ඒ වේගයෙන් මදි වෙලා ගාය තියෙන එක තමයි කඩාගෙන යන්න හදන එක තමයි දියසුලියක් හදන්නේ. එතකොට මේ දියසුලිය ඒ ප්‍රවාහයේම වේගය පාලනය කරනවා. බාල කරනවා. ඒක කියනවා හොඳ සුපර් කන්ඩක්ටිව් නැත්නම් සුපිරි ප්‍රවාහ සන්නාහකයක් වෙන තඹ වයර් එක යකඩ අංශුවක් තිබ්බොත් එතන ස්ථානීය ක්‍රියාවක් ඇති වෙලා පුංචි බැටරියක් හට ගන්නවා ඒක ප්‍රවාහය බාධා කරනවා. එතන රත් වීමක් ඇති වෙනවා. එතකොට අපි කියන එක මේ තඹවල සන්නාහයක් ඇති නැති වෙනවා. ස්ථානීය ක්‍රියාවක් කරනවා. ඒ නිසා යම් තැනක දියවැල එක ගානට ගලනවනම් ඒක දියවැල කියනවා මිසක් අතන මෙතන බෙන්නන්න බෑ. නමුත් එක දිය වැලකට විතරක් ගායක් ඇවිල්ලා අනිත් අයට වැඩි ඉක්මනට යන්න හදනවා. එනත් අනික් අය දිහාට හරහාට යනවා. එතකොට ඒ තරම කරකැවිලා තනක් ඇති කරගන්නවා. මේ සුලිය මේ අමුතු විකෘතියක් ඇති කරගන්නවා. ඒ විකෘතියට පාතාලයක් හැදෙනවා. උඩ තියෙන කුණු කන්දල් එකතු වෙනවා. ඉතින් මේ වගේ දෙයකට බොහෝම ලස්සන උපමාවක් දෙනවා ඥාන සංසේ දියසුලියක උපමාවක්. ඉතින් අහනවා මේ දේවතාවා මේ ජල ගලණයට විකෘතියක් නේ දියසොලිය කොහොමද මේ දියසොලිය නතර කරන්නේ කියලා. දියසොලිය නතර වුණාම දියසොලිය කොහෙද යන්නේ කියලා අහනවා. ඒක තමයි අග්ගවච්ඡකොත් තහන සරුවචන් වහන්සේ මරණින් මත්තේ වෙයිද නොවේයිද වෙයිත් නොවේයිද වෙයිත් නොවේ නොවේයිත් නොවේයිද දියසොලියක් හඩගන්නේ විකෘතිය. විකෘතිය නතර වුණාට පස්සේ ප්‍රවාහය තියෙනවා. දියසොලියට මොකද වෙන්නේ? දියසොලියට මුලැමැදාග තිබුණාට ප්‍රවාහයට මුලැමැදාග නැහැ. ඒවයි සනාතනික දෙයක්. ඉතින් ජීසුලි හටගන්නෙත් සනාතනික දේ විකෘතියක්. විකෘතිය නැති වෙනවා. ඉතින් මේ විකෘතිය මෙතනදී පුජ්‍යලයට නෙමෙයි තථාගතයන් වහන්සේට නෙමෙයි සම්බන්ධ කරන විඥාණයට. විඥාන දියසුලිය හට ගන්නවා. ඉතින් මේ దేవතාව අහනවා මේ ප්‍රවාහය ගලද්දී ප්‍රවාහයේ මේ හටගත්ත මේ කටිගායේ තියෙන එක මේ බ්ලැක් ෂීප් එතන මේ හොරිකඩය එහෙනම් මේ ප්‍රවාහය කඩාගෙන යන්න හදන එක මේ හොරමුලේ නායකයා මේ විඤ්ඤාණය නැත ගන්න කොහොමද කියලා. කුතෝ සරණිවත්තන්ති ඒත්ත වට්ටන්නවත්තති. ඒ දීවල වේගයෙන් දීවල ඇතුලේ තියෙන දීවල මේ කතා කරන්නේ. රජය ඇතුලේ තියෙන රජේ කොහොමද කරන්නේ? තත්ත නාමංච රූපංච අසේ සම්ප්‍රජ්‍යති. එතන යනකොට මහයක නැත්තම් ඊට පස්සේ රූප වේදනා සංඥා සංකාරී දෙන්න බෑනේ. එතන නාම රූප දෙක නතර වෙනවා. ඒතකොට නම් ශේෂ නැතුව. ආයේ ප්‍රවාහය යනවා. අර ප්‍රවාහය තිබුණාර ඝර්ෂණය. එහෙම නැත්නම් ඒකේ තියෙන මේ විකෘතිය නැතිලා යනවා. ආන්න එතෙන්ට කොහොමද ගන්නෙ කියලා. ඉතින් මේ ප්‍රශ්නේ තේරුම් ගත්තේ නැති කව. දැන් దేవතාව අපිට බුදුහාමර තේරුම් ගත්තට අවුරුදු 1000කට පස්සේ අර්ථකථනය දෙන අර්ථකථාචාරින් වහන්සේ මේක තේරුම් ගත්තේ නැතිකම අහගන්න ඕන නම් ඒක අහන්න ආයසර ඥානසවාසේ ලස්සනට පෙන්නනවා. මේ අටුවාචාන් වහන්සේ බයයි විඥානේ නැති කිරීම කියන එක සිදිනස ගැනීමක් වගේ සලකනවා. ඒගොල්ලන් ඕනේ බුද්ධ ධර්ම රකින්න. බුද්ධ ධර්ම රකින්න බෞද්ධයා රකින්න හදනවා. බෞද්ධ රකින්නොත් ගෙම විඥානයේ පෝෂණය වෙලා ඉවරයි. නමුත් මෙතන ආන්නේ විඥානයේ අපත්‍ත්‍ිත කරන හැටි. සුපත්‍ත්‍ිත නෙවෙයි. ප්‍රතිෂ්ඨාවක් නැති කරන හැටි. විඥානයේ ආපව තිබුණ දැනට ගන්න. එයාගේ තියෙන මේ මේ බූවල්ලා වගේ අනුදික් කරගෙන, කුප්පගෙන යේසුලිය ඇති කරන ගතිය වෙනුවට ආය අකුල ගන්න දන්න කොහොමද ගන්න කියලා. ඒක ඇත්තටම මේ බණ අහන බණ කියන මේ භාවනා කරන අපේ પરමාර්ථයේද නැද්ද කියලා පපුවට තට්ටු කරලා අහන්න. අපි මේ භාවනා කරන්නේ මේ විභූෂණ නතර කරලා විඥානය ප්‍රകൃතියටපත් කරගන්නද? ඒ නැත්නම් අයියා වෙන්නද, පැහියා වෙන්නද, මුදුන වෙන්නද, ගරු වෙන්නද? ඒ ගරු වෙන්න අලුතෙන් කවුරු කියලා දෙන්න ඕනේ ඒක විඥානේ හැටි. කටුවහේ කටවටු කරන්න ඕනේ නෑ. ඉතින් නතර කරන්න තමයි බුදුහාමුදුරු කියලා දෙන්නේ. ඉතින් මේ ඒ නතර කරන්නත් විඥාන මේ සදාතනික හිතුවක්කාරකම් නතර කරන්නත් කඩප්පුලියෙක් වෙන්න ඕනේ. ඒ සාමාන්‍ය චාරිත්‍රානුකූලව ගහලා ගල්ලන්න බෑ. සාමාන්‍ය පොලිසිය ගල්ලන්න බෑ. හොරම හොරම කල්ලිය. පොලිසිය ඇතුලේ CID එකක් තියෙනවා. පොලිසිය ඇතුලේ රහස් පොලිසියක් තියෙන්න ඕනේ හොර කල්ලිය අල්ලන්න. මොකද මේගොල්ලෝ પરම්පරා ගානක් මේ හොරකම කරලා කරලා කරලා තට්ටු මට්ටාවෙන් හැදිලා නැදමින් එක තේරෙන්නේ. ඒ පොලිසියත් හොරුත් එක වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා පොලිසිය හැදෙන්න ඕනේ. සිවිල් ලංගන කට්ටියක් CID කට්ටියක් සාමාන්‍ය මිනිස්සු වගේ හැසිරෙන ගමන් පොලිස් බලතල පාවිච්චි කරන්න හැබැයි තියෙනවා. අධිකාරී විදහාක ශක්තිය තියෙන අය ඉන්නේ සිවිල් ඇඳුමේ. ඕන වෙනකොට මේ පොලිස් ඇඳුම් ඇඳ කට්ටිය කට්ටිය ගෙනල්ලා අල්ලලා දෙන්න පුළුවන්. ඒ නිසා අර හොරුන් අල්ලන්න, හොරෙක් අල්ලන්න කම්බහොරෙක් සෙට් කරන්න. ඒ වගේම තමයි මේ නානන් සංසාරින චිත්‍රයේ හැටියට මේ මානසිකාරයේ සාමාන්‍යයෙන් මේ විඥාණයට දාස වෙලා තියෙනවා. විඥානේ කියන කටයුතු කරන එකට කියන අයෝනිසෝ මනසිකාරය කියලා. හැබැයිට පුරුද්දට සංසාර ගතියට යටි දෙහිතේ තියෙන කුප්ප අදහස් වලට සම්පූර්ණ අපිව ගෙනියන්නේ මනසිකාරය. මනසිකාර මූලා සබ්බේ දන්නවා. මානසිකාරය තමයි මේ වගේ. මේ මානසිකාරය යෝනිසෝමනසිකාරයක් බවට පත්කරනද විඥාණය කැමැත්ත දෙයිද? විඥානේ Tamange සේවකයෙක් Tamanට විරුද්ධව විපස්සනාවට හරවලා ගහදිගේ ඉහළට පීනනවට විඥානේ කැමැති වෙයිද? ඝන විඥානය කැමතිත් නෑ පුද්ගලික විඥානය කැමතිත් නෑ ඒක අපි මේ භාවනා කරන පිරිසක් එක්ක හිටියත් අපි භාවනා කරමින් නෙවෙයි බොහෝ විට ගත කරන්නේ අපේ විඥානේ හැම වෙලාවෙම මේ මානසිකාරය ගෙනියනවා. අයෝනිසු මානසිකාරය පැත්තට. නමුත් අනෙක් කෙනෙක් එක්ක බලනකොට අපිට යම් ප්‍රමාණයක සතුටක් ඇති කරගන්න පුළුවන්. අඩු ගානේ අපි දන්නවා. මේ මානසිකාරයේ දිගේ යන තාක්කල් අයෝනිසු මානසිකාරයේ දිගේ යන තාක්කල් අපිට වෙන හොරෙක් හතුරෙක් ඕනේ නැහැ. අපිට අපිට අහේනිය අපි ඇති කරගන්න. කවුරු කරන එක නෙවෙයි. නමුත් මේ මානසිකාරයේ තියෙනවා යෝනිසෝ මානසිකාරය කියලා මෙයාව වැඩි වියපත් කරගන්න පුළුවන්. යෝනිසමනසිකාරයපත් වුණාට පස්සේ විඥාණයට පරණ තිබුණු මනසිකාරය තිබුණු පරණ දැනුමුතුකම් වලින් දැනඳුරුකම් වලින් හැම තැනටම රිංගනවා. රිංගලා ඉස්සර තමන් උල්පන්දන් දීපු හැටි මේ කාමෙට, රාගෙට එහෙම නැත්නම් රූප මේ කාම රාග, භව රාග, විභව රාග වලට උත්තර දීපු හැටිත් ඒකෙදී මධ්‍යස්ත වෙලා හෝ යෝනිසෝමනසිකාරයෙන් බැලුවා නම් මේ නියපොත්තම මේ කඩන්න පුළුවන් හැටි ඉස්සල්ලාම තේරෙන විඥාණයට වැඩිය මනසිකාරය. යෝන්සෝ මනසිකාරය. ඒක ඒක මේ මේ මහා ලොකුවට විප්ලවයකින් නෙමෙයි පටන් අරගන්නේ. යමක් කරන්න ඉස්සෙල්ලා අප්‍රමාද වෙලා ප්‍රතිවීක්ෂා කරලා බලන මම මේ කරන්න හදන දේ තණ්හා පැත්තට මාන පැත්තට දිට් පැත්තට යන්නේ කියලා. ඒක කරන්න හදනකොටම කරලා ගැම්ම ගත්තොත්නේ පොරවක් ඕන වෙන්නේ මේ කපන්න ගහ දැවුනොත්නේ. ඒ මුලටම හිතුව ගන්න පුළුවන් නම් ඒකට අපි යෝනිසුමංශකාර කියලා යෝනිසු කියලා කියන්නේ මුලට අදිනවා කියන. යෝනි කියලා කියන්නේ ස්ත්‍රීලිංගයට. ස්ත්‍රීලිංග කියන්නේ වදන තැන, හට ගන්න තැන. අයෝනිසුමංශකාර කියලා කියන්නේ ලොකුවට වැවුනට පස්සේ පොරොන්වත් කපල බේර ගන්න බෑ. ඒකට අපි කතරගම දෙයියන්ගෙන් පහයට ඉල්ලනවා, විෂ්ණු දෙයියන්ගෙන් පිටේ ඉල්ලනවා, ආණ්ඩුවෙන් පිටේ ඉල්ලනවා. හැම කෙනාගේම පිටේ අදිනවා මොකද පමා වුණොත්. නමුත් ඕනම තැනක මුලට ගිහිලා බලන්න පුළුවන් නම් මුලෝ ඒ තරම් ප්‍රවාහයක් නැහැ. ඕනෙම ගඟක් හට ගන්න තැනක් බලන්න. එහෙම <clears throat> ජල විදුලියක් ඇති කරන්න පුළුවන් ශක්තියක් නෙමෙයි පුංචි උල්පතක් විතරයි. අනිකට ගඟක මුල්පතක් ඇත්තෙත් නැහැ. ඒ අපි මේ උසස් පෙළ කරන කාලේ ඒ සිවිල් විභාගයේ සිවිල් සර්වන්ට් විභාගයක් තිබිලා මට මතක නැහැ මාත්‍යගේ නම මතක නැතිනේ කොහොඳයි මොකද මිනිස්සුගේ නම් කිව්වම් බැනුම් ගන්න වෙනවනේ තරහින් මේ මිනිස්සේ ඇහුවා ඒ සිවිල් සර්වන්ට්ස් ළඟෙන් ගංගානම් මහවැලි ගඟේ දිය කොච්චරද කියලා ඉතින් 246 පොතේ ලියලා තියෙන උත්තරේ. ඒකේ කොහොමද දන්නේ? ඉතින් ඊට පස්සේ පත්තරේ ඉව බලන්න හෙට ආන්ද රට බාර ගන්න සිවිල් සර්වන්ස්ලා මහවැලිගඟේ දිකවත් දන්නේ නැහැ. ඊට පස්සේ කිව්ව තමුසේ දන්නේ නැහැ කියලා. තමුසේ කොතන ඉඳලාද පටන් ගන්නෙ මනින්ද? කොතෙන්ද ඉවර කරන්නේ? මහවැලිගඟ පටන් අරගන්නේ සීත කඟුලෙන්ද? එහෙනම් උමාවේ මුලින්ද? අම්බංගගේ මුලින්ද? තමුසේ දන්නේ තමුසේ මේ කටපාඩම් කරපු එක පුටුව කරත් කරගෙන ඉඳලා තමුසේ මේ දේශීය මොකද්ද මොකද්ද අමාත්‍යාංශේ ලේකම්. තමුසේ මොනවද උයි මේ කතා කරන්නේ කියලා ඇද්දලා හැරපුණේ ඇද්ද පත්‍ර පිටු භාගයක් ගියා. එහාටයි මෙහාටයි දෙබස. ඒ අහන මිනිස්සයෙන් අහන තමුසේ දන්නවද උයි? සංගේ පටන් ගන්න තැන කියලා තමුසේ මේ අතන කුණ්‍ය ගහලා එතනින් මෙතන 246 කියලා පොතේ ලියලා. කවුද එතන සංගේ මුල කියන්නේ? මේ වගේ <laughs> වැඩක් වුණා ළඟදී මම කියනකොට රසයි ඒ වුණාට මිනිස්සු තරහ වෙනවා අපේ මේ ප්‍රයුක්ත පුද්ගලික ඉස්පිරිතාලයක් හදලා ඉවරලා ඒකට රජය අනුමත දීලා ඊට පස්සේ දෙපසක් යනවනේ මේ දවස්වල වෙන දෙපසක් යනවා මේ වෛද්‍ය විද්‍යාවේ කණ්ඩා හදනවා අලුතෙන් මේ සුදුසුකම් නැති අය මේකට පත් කරගන්නවා ඒ දේ සාකච්ඡාවේදී ඒකෙදී ප්‍රධාන වෛද්‍යවරු නියෝජනය කරන මහත්තයාගෙන් මේ <clears throat> ජනමාධ්‍ය යන මහත්තයා පාස් වෙනකොට කොච්චරක් විභාගේ පාස් වුණාද කියලා දැන් සබ්ජෙක්ට් වල මෙච්චර ලකුණු ගන්න එපායි. දැන් මේ මහත්තයා පාස් වෙනකොට ওই තරගයක් තිබුණේ නැහැ මේ මහත්තයා කියනවා මට පාස් වෙනකොට කීයක් සබ්ජෙක්ට් වුණාද කියලා මතක නැහැ කියලා. සබ්ජෙක්ට් කීයක් මම පාස් වුණාද කියලා මතක නැහැ කියලා. දැන් මේ අලුතෙන් එන ළමයින්ට මෙච්චරක් විභාගේ ලකුණු ගන්න ඕන කියලා මෙච්චර මට්ටමකට නැහැ. එහෙම නැතුව රජයේ විසින් ලාවට මිනිස්සු ගන්නවයි කියලා චෝදනා කරන මහත්තයා. දැන් අහනවා ජනමාධ්‍ය මහත්තයා පාස් වෙන මහත්තයා සබ්ජෙක්ට් කීයක් පාස් වුණා? මතක නැහැ කියලා. මහත්තයට බැරිලා බේත් ටික අමතුනොත් මොකද වෙන්නේ? මහත්තරු දෙන්නේ මේ ඉස්සරහට හදන කට්ටියගේ මේ යාරකෝතුව දාලා මනින්ද. පටන් ගන්න වෙයි කෙකුටවත් මුල මතක නැහැ. අපි මුල කියලා හිතාන ඉන්නේ කවුදෝ වෙන්නපො මුලක් මොකද අපි මුල දකින තරම් අප්‍රමාද නැහැ. අපි ප්‍රමාදයි. බුදුන්ගේ ප්‍රශ්නයක් නැහැ. ආයෙත් බලපන් හැරිලා මුල. කොයි මුලත් පටන් ගන්නකොට නියපොත්තෙන් කඩතැයි. ඒක ඒක සනාතන ධර්මයක්. පහ වුණාට පස්සේ නියපොත් දෙන්නේ පොරෙන්වත් කපලා බේරන්න බෑ. ඒ අප්‍රමාද වෙයලා විඥානීය ක්‍රියාවලිය මුල ඉඳලා බලපං. විඥානයේ මුල විඥානයේ වශයෙන් නෙමෙයි පෙනී හිටින්නේ භාවනාවේදී මනස්කාරයේ වශයෙන්. මනස්කාරය අයෝනිසෝ වුණොත් එයා උගා පමයි. යනකොට තොইলে නටලා ඉවරයි වෙස් බඳලා ඉවරයි. අපි දකින්නේ බඳපු වෙස්. අයෝනිසෝ මනස්කාරයේ යෝනිසෝ මනස්කාරයේ වෙස් බඳින හැටි පෙන්නනවා. විශ්පදින්නේ ගමේ සීමයියට තමයි මේ ස්පෙට්ටිය තියන්නේ. ඊට පස්සේ තමයි මූ උඩ පැනගෙන නටන්නේ. නිකන් සාමාන්‍ය සිරිබිරිස්. වඳිනවා පෙන්නන්නේ නැහැ. ඒක තමයි ගේම්. ඉතින් ඒ නිසා යෝනිසෝමනස් කාට දැම්මට පස්සේ එතනින් තමයි අපි ඔය ඔය කියන ප්‍රවාහනතර කිරීම නාම රූප වල අශේෂ විරාගය විඥාණයට පදනම නොදෙන තැන විඥාණයට කරන්නත් බෑ ඕනකම තිබුණත් ඕනකමක් ඇත්තේ නැහැ. විඥාණයට ඕනලා තියෙන බලයට අහුරු කරන්න. නමුත් මානසිකාරයට වැඩි බාර දුන්නොත් මෙතෙක් අයෝනිසෝ තිබුණු මානසිකාරයට යෝනිසෝ මානසිකාරය පැත්තට බාර දුන්නොත් ඒ සඳහා එකක් කරන්න ඕනේ ලෝකෙම බදා ගන්න එපා. ඒ වෙනුවට අත ගන්න පුළුවන් ප්‍රමාණය රූප කොටසක් අල්ලගන්න. කර්මස්ථානයේ වශයෙන් ලෝකෙම අල්ලන්නේ නැතුව එක කොටසක් අල්ලන්න. රූප කර්මස්ථානය කියලා එකට කියනවා. ඒකට රූපෙම අල්ලන්න කියලා තරුවචාන්සේ මතක් කරනවා මොකද ඒක මනෝ විකාරයක් නොවි ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්. අතගා බැලිය හැක්කක්. අස්පනා අපිට බැලිය හැක්කක් කර්මස්ථාන වශයෙන් ගන්න කියලා. ඉතින් ඕක තමයි මේ ඥානාරාම ස්වාමීන් වහන්සේ මේ නිස්සරණ වණයෙන් දීපු පණිවිඩේ බුදුහාමුදුරගේ පණිවිඩේ තමයි. ඒක තමයි ඔක්කොමලා කාගත්තේ. ඒ වෙනුවට මේ අරක මේක අල්ලන්න පටන් ගත්තා අරමුණු සඳහා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා තමයි මේ පට වියාපෝ තේජෝ වායෝ කසින බන්ධ කරන්න කියලා. බුදුහාමුදුරුවෝ කියලා තමයි නීල පීත ලෝහිතෝදාත කසින කරන්න කියලා. නමුත් ඊට වෙඩි කියනවා මේ කය උඹට රූප කර්මස්ථානයක් කරගන්නේ මේක යණ යන තැන යනවා. තහම්බ වෙච්ච ප්‍රතිලාභේ. කායानुපස්සනාවසින් අරගෙන කායानुපස්සනාවෙන් මානසිකාරය යෝනිසමනස්කාරට දාලා මේ සතිය පිහිටව කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩ ඉස්සල්ලාම අල්ලගන්න. මේ හිත විකෘති වෙන්න ඉස්සල්ලා මම දැන් මෙතන කියන මේ ප්‍රාථමික අවස්ථාව මේ මූල ප්‍රභවය ඒක දන්නේම නැණි කවුරක් කිසිම කෙනෙකුට දැන් බෑ මේ මම දැන් මෙතන ඉන්නකොට මම මොකද්ද දැනින්නේ මොකද්ද වෙන්නේ මොකද්ද කොහොමද කියන්නේ කාටද විස්තර කරන කියන එක ඒක ඒකේ නාගේ දෝෂ නෙවෙයි භාෂාවට අහු වෙන්නේ නැහැ අපි සතියේදී කරන්න හදන්නේ සතිමත් වෙන්න විතරක්ම නෙවෙයි සතිමත් ඉන්නකොට මම දැන් සතියින් ඉන්න බව දැනගන්න එකයි ඒක තමයි අපිට ගොරෝ අපිට බදින්න නැති දේ. ඉතින් මේ මේ නිසන්න වගේ වගේ තැනකින් අපි ඔය මේ මේ අභිඥා උගන්වන්න යන්නෙත් නෑ, කර්මස්ථාන 40ක් උගන්වන්න යන්නෙත් නෑ. මේ දී ඇති දන්න ප්‍රමාණ කළ හැකි රූප කර්මස්ථාන ගැන රූපේ තහවුරු කරනවා. රූපේ තහවුරු කරනකොට මානසිකාරය යොදවනවා. මනස්කාරය යොදවන්නේ මොකටද? යෝනිසෝ මනසිකාරය ගන්න අතීත අනාගත වශයෙන් නැතුව, අරයමයා ගැන නැතුව මෙතෙන් අරගෙන හරීම අමාරු දෙය තමයි මම දැන් සතියෙන් ඉන්නේ කියලා තහවුරු කරගන්න. මොකෙන්ද තහවුරු කරන්නේ? ඕනම කෙනෙක්ගේ යවුවත් හරි සතියෙන් ඉන්න බව ඇත්ත. කොහොමද දන්නේ කියලා එයා හිතනවා මේ මට අභියෝග කරනවා කියලා. මොකද එයා හිතන්නේ මේ මම කියන දේ සභාව පිළිගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පිළිගන්න එපා. මොකා කිව්වත් පිළිගන්න. කොහොමද දන්නේ ඉඳගෙන ඉන්න බව? ආ එයා කිව්වොත් මම හිතගෙන නෙවෙයි කියලා දන්නවා. නිදාගෙන නෙවෙයි කියලා දන්නවා. ඉඳගෙන නෙවෙයි මේ බුදියාගෙන නෙවෙයි කියලා කොහොමද දන්නේ මම ඉඳගෙන ඉන්නකොට මේ පොළවේ වදින්නේ මෙතන. අන්න එතකොට නම් ඕන කෙනෙකුට ඒක සාක්ෂි වෙන්න පුළුවන්. බෙදා හදා ගන්න පුළුවන්. ඒක ලොකු දැනුමක් නෙවෙයි ලෝකේ. ලෝකේ ඉතිහාස භූගෝලයට වැටෙන දැනුමක් නෙවෙයි මම දැන් මෙතන ඉන්නවා මෙතන ඉන්න බව දන්නේ. හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දන්නේ. මේ ටික එලි කරගන්න කොච්චර අමාරුද? ඒකට විඥානය කොච්චර අකමැතිද? අයෝනිසමස්කාරය කොච්චර පොළු දානවද කියන එක මේ යෝගාවචර විචර දන්න කිසි කෙනෙක් නැහැ. භාවනා නොකරන කෙනෙක් දන්නේ නැහැ. දැනගන්න ඕනෙකමකුත් නෑ. මොකද ඉන්නේ විඥානයේ විසින් උඩාරිල්ලද සරුංගලයක. අපි සරුංගලේ බස්සලා මම දැන් මෙතන ඉන්නේ කියලා ඔප්පු කරන්න ගියාට පස්සේ මේකෙන් අන්තිම සාර්ථකුණයි කියන්නේ. ඉඳගෙන ඉන්න කය දිහා බැලුවා. ආස්වාද ප්‍රසවාසය දිහා බැලුවා. ඒක හොඳට ආස්වාද ප්‍රසවාසය වෙන් කරලා කිව්වා. පිම්බි මැකිලින් බලනවා පිම්බි මේ හැකිලි වෙන් කරලා කිව්වා. මුලැමැදාග බැලුවා කියලා මේක හොඳටම තහවුරු කරනවා. ඒකට කියන්නේ පරිච්ඡේද ඥානය කියලා. ඒකට කියනවා පිරිසිඳ දැන ගැනීම කියලා අපි සිංහලෙන් කියනවා. මේක තමයි රිඩක්ෂනිසම් කියලා විද්‍යාවේ පස්සේ මේක විතරයි විශේෂණය කරේ. සමස්තය හදා ගන්නවා වෙනුවට අංශුවක් අරගෙන කලාපේ එක අංශුවක් කරන එක අවබෝධ කිරීමෙන් සමස්තය දැනගන්න පුළුවන් කියලා ඒ රානේ ඩෙකාට් කියන මනුස්සයා ඒ දීපු ලණුව මත තමයි දිරච්ච ලණුව මත තමයි විද්‍යාව කියේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ සමස්තයක් තිබිච්චාවයි. සමස්තය හඳුනා ගැනීම එක පියවරක් තමයි විභජ්‍යවාදය. රිඩක්ෂනිසම් එක කොටසක් ගන්න ඒක හොඳට ඉගෙන ගන්න. එතකොට සමස්තය තේරෙනවා. ඒක තමයි හෙලෝග්‍රැෆික් න්‍යාය. ඒක තමයි ඔය කැවොස් තියරි එකේ දැන් උපකල්ප වෙනවට හදන්නේ. ඒ නිසා අපි ඔක්කොම අල්ලන්න බැරි නිසා සමස්තය නියෝජනය කරන එකෙක් ගන්න. අරගෙන ඒක පතුරු ගහලා බලන්න. පතුරු ගන්න බලනගෙන සංසන්දනයෙන් අනික් අංශ සංසන්දනයකට ගලපන. ඒක මේ අන්තයේ මුලැමැදාක බලනවා. සමීපව බලනවා. බලනකොට තේරෙන පටන් අර ගන්නවා සමස්තයට වැඩිය උගාක් වෙනස් පෞද්ගලික ලක්ෂණ වගේක් තියෙනවා අංශුවක. ඒ අංශු සාමූහික වශයෙන් පෙනීහිට පස්සේ පොදු ලක්ෂණයට සමස්ත පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණයට යනකොට රූපේ පුදුමාකාර වෙනසක් ඇති වෙන එකට අපි අනිත්‍ය කියලා කියනවා. විපරිණාමය කියලා කියනවා. මේක දරා ගන්න බැරි තරම්. හිතා ගන්න බැරි තරම්. මේකට හරියට කිව්වොත් අපි සමස්තයක් වශයෙන් කෙල්ලෙක් දිහා බලලා කොල්ලෙක් තරුණ වයසේ ඒ කෙල්ලට පෙම්බැන්දයි කියලා හිතන්න පිළිබඳ සිත පහනවා කියන්නේ ඔය කසාද බැඳලා උදේ හවස ගෑනිත් එක්ක ඉඳ ගියාම ඒ ගෑණිගේ හැටි අර පෙම්බැඳිනකොට දැකපු රූපෙයි අතර පුදුමාකාර වෙනසක් නෙදීන්නේ බැඳලා පස්සේ හැපින්න කියලා කියන්නේ බඳින්ට ඉස්සෙල්ලා අම්මා මේ බට සුරලව ඔයා සුරලවීම් දෙලොට බට හොල්මනක්ද අයියෝ කියලා තමයි ආන්නේ බඳින්න ඉස්සෙල්ලා බැඳලා හොඳට සමීපව ඇසුරු කරන්න මන්ජුරණ කරන්න බෑ නොකර බෑනේ ඇඳුම් ගලවලා රෑ තනි විඳ වෙනවනේ දෙන්නට ඇඳේ ඊට පස්සේ මොකද වෙන්නේ ඕන වගේ පුද්ගලික වෙනස සහ පොදු ලක්ෂණය කියලා දෙකක් තියෙනවා එහෙම හිටියත් වෙන ගෑණි අධ්‍යා බලනකොට ආයෙසටයක් කාමේ මතුවේ ඊතර ගෑණි දකින්නකොට නම් කාමේ නෙමෙයි මේ පුදුම જાති හිතෙන්නේ නෝ තායි වෙන ගෑණියක් දකිනකොට සමස්ත වශයෙන් gediye විසි රූපලාවන්‍ය කරලා පින්බදිනවා ඉතින් මේක චපලකම නෙවෙයි. මේක තමයි අනිත්‍යයි කියන්නේ මේක එක එක නගේ ආකාර වෙනස් වෙනවා. රූපේ කොටු කරලා තඳුරු කාමරයක හෙළුවෙන් ගලවලා ගත්තට පස්සේ බලන්න ඇති. රූපලාවන්‍ය ඇන්දලි වෙලා අවුරුදු සුව කුමාරිකට අන්ද හැටි දෙක බලපුවාම මේකත් ලෝකයක් දහරමානිස් කියලා හිතන හිතන. කාරණා යෝගාවචරය උතන ඉන්නේ. රූපේ රිදි ගලවලා ගන්නවා ඇඳට. අරගෙන බලන්න. ඔය කියන දේවල් ඔය අපි හිතා හිටපු ඔය ලොකු සිලිලාරේ නෑ. ඒත් ඒකලිල ආයසරය රූපේ වශයෙන් අවෘතු කුමාරයට තියෙනකොට වෙනස්. ආන්න ඔය දෙක වෙනස බලනකොට ඒක නොකිය ඉන්න එක නා හිතනවා. මේක කියමන එක සදාචාරයට ගැලපෙන්නේ. එහෙම නැත්නම් ප්‍රසිද්ධිය කතා කරන එක හොඳ නෑ. නමුත් මේ නිදර්ශනයට ගත්තා වගේ රූපේ ඇඳුම් ගලවලා ආලවට්ටම් අයින් කළා. රූපේ යථා ස්වරූපේ දැක්කනම් මේ ලෝකේ තියෙන රූප දෙකක් අතර වෙනසක් නැහැ. ගංගානංගගේ වැලියට තියෙන වැලියට වල වෙනසක් නැහැ. හැඩේ තන වෙනස්. මේක වින් කර ගන්න බැරි කමනේ අපිට තියෙන අපිට ඒ පරිේශන මට්ටමකටවත් එක තැනකට රූපයකට ගන්න බෑ. හිත පයින්නවා. ඒ හැටි. ආහපු වෙලාවේ බලන්න අරගෙන පිම්බි මැකිලින් බලපෙක නැයි ආහාපානේ බලපෙක නැ දෙන්නම අර නිතරම මේ රූපේ ගෙවිලා ගෙවිලා ගෙවිලා හොඳට වේගවත් වෙලා වේගවත් වෙලා ඇතිවෙමින් නැතිවෙමින් යන මට්ටමට ගියා ඊපස්සේ ආනපානෙන් එතන ගිය මිනිස්සයයි පිම්බීම හැකිලිමෙන් එතන ගිය මිනිස්සයයි ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් එතන ගිය මිනිස්සය වෙනසක් නැහැ ඒ ඒ විද්‍යාභ්‍යාස ඥානේ මට්ටමට එනකන් තමයි ಜಾති වංශ කුල ભેද ඔක්කොම තියෙන්නේ එතන ගියාට පස්සේ නිකන් ගොඩියක් විතරයි තියෙන්නේ ඉතින් එතන ඉඳලා මෙතෙන්ට යනකන් දකින්න වෙනසෙදී මේ ඔක්කොම සාර්ථක වුණත් මේ යෝගාචරය තාම රූපේ ගැන විතරයි දන්නේ තාම රූප කර්මස්ථානේ විතරයි හැබැයි යා හොඳ සුදුස්සෙක් දැන් මේ මට්ටමේ ඉඳගෙන වේදනාව බලන්න. සංඥා සංකාර විඥාන බලනකොට එයාට යම් දවසකට හිතනද ඒ රූපේ දිහා බලලා මම මේ උද්දృత කරලා පෙන්වන්නේ භාවනා කරනකොට කියනවා මම ආනාපාන දිහා බලනකොට ආනාපානේ නොපෙනෙන මට්ටමටම සියුම්ුණයි කියලා. ඒ සියුම් වෙනකොට යෝගාචර වෙනම වේදනාවන් පස්සනා නොකරට වේදනාවන් පස්සනා වෙන්නේ නැතුව අංග සම්පූර්ණ නැතුව ඔතෙන්ද රූපේ අඩුවෙන්නේ නැහැ. සංඥා පිළිබඳ අඩුවීමක් වෙලා තමයි උදෙන් යන්නේ. සංස්කාර පිළිබඳ අඩු වෙන්න ඕනේ. ඒව පිළිබඳව වෙන වෙනම පාඩම් පන්ති කරන්න ඕන කමක් නැහැ. ඉතින් ගියාට පස්සේ දැන් යෝගාවචර තේරුම් ගත්තොත් රූපේ තියෙනවා කුප්පන ඉද්දන ප්‍රකාශිත ආස්තික පැත්තක් තියෙනවා. ඊගෙන කුප්පන්නේ නැති ඉද්දන් නැති නාස්තිකව නැති පැත්තකුත් තියෙනවා. ඒකට කියන අභාව ප්‍රඥප්තිය කියලා. තියෙන පැත්ත කියනවා භාව ප්‍රඥප්තිය කියලා. මේ දෙකේදිම සතිය සමසේ පිටවන්න ඕන කිව්වට පස්සේ එයා මනුස්ස ධර්ම ඉක්මවනවා. එයා උත්තරී මනුස්ස ධර්ම වලට යනවා. රූපේමයි භාවනා කරන්නේ. ඒ රූපේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අර පෞද්ගල ලක්ෂණ පොදු ලක්ෂණ වලට ගිහිල්ලා නොපිනියන මට්ටමටම ගියත් භාවනාව අතරින්නේ සතිය කරනවා කියන්නේ මේ රූපයේ අභාවේ. අන්න එතින්ට යනකොට ඒ වෙලාවේදී අභාවයට බය වෙලා භාවයට කැමති වුණා නම් ඒක විඥානයේ කෘත්‍ය වශයෙන් තේරුම් ගන්න. එහෙම නැතුව භාවයට කැමති අකමැති වෙලා අභාවයට කැමති වුණා නම් ඒකත් විඥානයේ කෘත්‍ය බව තේරුම් ගන්න. භාවයට කැමති වෙනවා කියලා කියන්නේ මේ හිස්තැනට කැමති ආය ආනාපානේනට විරුද්ධයි. තව කෙනෙක් කියනවා හිස්තැන බයයි තනි මට ආතබූත නැහැ ඒ නිසා විස්තන එනකොට මං හයියෙන් හුස්ම ගන්නවා. මෙන්න මේ දෙකේදී මේ දෙක වෙන්කොල්ලා හඳුනන ගැතියට අපි කියන විඥානය යම් දවසක රූපේ තිබුණත් එකයි නැතත් එකයි මට සතිය තියෙනවනේ. ඇති වෙලාවේ නැතිලා දෙකේදීම අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැතුව වගේ නැදහත් ඉතින් මම මේක දිහා බලනින්න මේ ඇතිවීමෙන් නැතිවීමට ඉබේ යන්නේ. නැතිවීමෙන් ඇතිවීමටත් ඉබේ යන්නේ. මුල් වරේ රවුම තමයි කරකෝල දෙන්නේ. ඊට පස්සේ මේ ඇති වෙනවා මේ නැති වෙනවා. රූප විතරක් නෙවෙයි වේදනත් මේ ඇති වෙනවා මේ නැති වෙනවා. සංඥාවක් මේ ඇති වෙනවා මේ නැති වෙනවා. සංස්කාර කියලා මේ කෙරුවාවල් ඇති වෙනව නැති වෙනව ආන්නේ දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් එතකොට මේ විඥානයේ පදනම අපි අයින් කරනවා. ඇති උන්ට දෙ නැති හොඳත් නැහැ නැති උන්ට දෙ ඇති හොඳත් නැහැ ඇතයි නැතයි දෙකටම සමසේ හිත පවත්නවා කියන එක උත්තරී මනුස්ස ධර්මය. මේ මනුස්ස ලෝකයේ ඇති කන්නේ නෙවෙයි. ඒක අෂ්ටලෝක ධර්මයේ එතෙන්දි කියනවා යත්ත ආපෝත තේජෝස පඨවි වාචෝ වායෝ නගාදති. අර රූපේ ආස්තික වශයෙන් තියෙන පඨවි ආපෝ තේජෝ වාචයෙන් කියන නිරෝධනය දැන් නැහැ. එහෙම නැත්නම් විඥාන කියලා හැප්පෙන්නේ නැහැ රූප ධාතුවේ. පඨවි වශයෙන් ආපෝ වශයෙන් තේජෝ වශයෙන් වෙනට හරහා යනවා. අර ආපෝ තේජෝ මේ බස්සන්න බෑ ඒකේ. මනින්න බැරි තරම් විනිවිද යන්න ගත්තාම ආපෝ තේජෝ වායෝ පඨවි ඒ වගේ ගොරෝසු අවස්ථා වෙනකොට දැන් ආකාශ මට්ටමට ඇවිල්ලා. ඒ ආකාශ ධාතුවම තමයි පඨවි ධාතුව බවට පත් වෙනවා. ආකාශ ධාතුවම තේජෝ ආපෝ බවට පත් වෙනවා. නාස්තික ප්‍රඥප්තියට ගියාම ආකාශ වෙනවා. ආස්තික ප්‍රඥප්තිය ගන්නකොට පඨවි ආපෝ තේජෝ වෙනවා. නමුත් මේ පඨවි ආපෝ තේජෝ නැති තැනට අපි කියනවා රූප ධානයකද ආකාසානං ඡායතන හිත දැම්මයි කියලා කියනවා භාවනාවේ සමතේ. ආකාශය ඇවිල්ලා බය වෙන්නේ නැතු මේක දිහා බලහයි කියම් පේනවා. මේ ආකාශයේ ඒ පටවිය ආපෝ තේජෝ වෙන් කරන්න බෑ. එතකොට මේ ආකාශ ධාතුවේ මූල මැදාගත් නැහැ. එත්ත වට්ටන වට්ටදී. ඉතින් ආකාශ ධාතුවේ මම සහ මම නෙවෙයි නැහැ. එතකොට මේ ආතතිය නැහැ. එතකොට මේක පැවැත්වීමේ වගකීමකුත් නැහැ. මොකද ආකාශ ආකාශයෙන් පවත්තන. ඒ මේකේ මේ පටවිය ආපෝ තේජෝ එන කැලේ ඒක මේක හොල්මනක්. ඒකේ මම අපි හිටුවාගෙන මේ කරන් රද්දු කරන්න මේ නට නැටවිල්ල නරක නෑ. නමුත් ඊට වඩා වෙනස් විකල්පයක් තියෙනවා. ඒකේ මොනවාක්වත් නැති තත්ත්වයට ගියාට පස්සේ ඒක ඉබේ ස්වයන් සිද්ධ වෙන වැඩක්. ආකාශ ධාතුවට පෙට්‍රල් ගහන්න ඕනේ නෑ කාටවත්. ආකාශ ධාතුව හුලං ගහන්න ඕනෙත් නෑ කාටවත්. ආකාශ ධාතුව බැටරි charge කරන්න ඕනෙත් නෑ කාටවත්. ඒක ඉබේ දුවනවා. ඊට සාපේක්ෂව මේ තියෙනවා කියලානේ මේකට උලං ගගා පෙට්‍රල් ගගා charge කර කර නට නැටිද තමයි පවුල් කරනවා කියන්නේ. නිකොම් දුන ටිකක් අරගෙන වෙන් කරගෙන මේක නඩත්තු කරනවා. ඒක අපේ හරියම නිකම්ම ස්වයන් සිද්ධ වෙනවා. අන්න එතෙන්ට යනකොට එත්ත වට්ටන්නවදී එත්ත නාමච රූපංච අශේෂං උපරුජ්ජති. එතෙන්ට ගියාට පස්සේ අන්නේ නැති වෙච්ච නාම රූපෙට ගානවනම් ආය විඥානේ පහනවා ආය සංසාරයක් පහළ වෙනවා. මැරිලා නෙවෙයි මේ. මේ ජීවිතේදීම එහෙම නැතුව නැති තැන හොඳයි හොඳ තැන රූප වේදනා වැඩි කිව්වන ආයසරයක් එතන මනාප ඇති වෙනවා මේ දෙක අම්මා හොඳයි කිව්වත් වැඩි තාත්තා හොඳයි කිව්වත් වැඩි ඒ නිසා නංගියේ මල්ලියේ පවසමි දෙන්නම හොඳ කියයි කියලා ඇතයි නැතයි දෙකටම මධ්‍යස්ත වුණා නම් යාර පේනවා විඥානයේ ටෙන්ෂන් එක විඥානයේ කෘත්‍ය නතර වෙනවා විඥානේ නැති වෙන්නේ නෙවෙයි උපරුජ්ජණය වෙනවා ඉතින් ඒකට සමතාන් සුද්ධ කරන්නේ මොන බණින්ද කියලා දෙන්න පුළුවන් කියලා බලන්න භාවනා කරලා කමඨාන සුද්ධ කරලා යා නැවත නැවතත් ඇවිල්ලා මේ මේ පබ්‍රන්තේ කතා කරන උගෝ දෙනේ කතා කරන්න කැමති නැහැ දත් ගලවනවා වගේ. නිසා හැමදාම එහෙම කමඨාන් සුද්ධ කරන්න ඕනේද කියලා අහන්නේ ඕනේ නැති. පණන් එපා හිටියට ඔය විඥානේ ඕනනම් තියාගන්න අපිට ප්‍රශ්නයක් නැහැ. ගෙදර ගිහිල්ලා සෙල්ලම් කරන්න එකත් එක්ක. අයින් කරන්න ඕන නම් සාමූහික ප්‍රත්‍යයෙන් අයින් කරන්න. තනියම කල්පනා කළා කවදාකවත් ඒ හොඳ නරක දෙකම මැද තියෙන தත්තේ ඇතත් නැතත් දුදනේ සුදනෙනි පරලෝව මහත හලොත් එහි පව්කම් නොප්ත බාම හිස ඇතත් නැතත් පරලෝව තිබුණත් නැතත් පව්කම් නොකර හිටියොත් නම් හොඳයි ඇතතත් නැතයි කලහට පව් කලහට වේවිපත පරලෝවක් තිබුණත් කමක් නැහැ නැතත් තිබුණත් නැහැ කියලා හිතන පව්කම් කෙරුවොත් එහෙමයි ඇතත් නැතත් පරලොව වෙන අවඩ නැත මදහත් වෙලා හිටපන්. රූප තිබුණත් එකයි නැතත් එකයි ඔය දෙක මැද අපන්නකව හිටපන්. අමාරු. ඔයි පැනලා තීන්දුව කරන එක තමයි මේ පරිපාලනය කරනවා කියන්නේ. විනිශ්චය කිරීමේ ශක්තිය කියලා කියන්නේ මාර්ගයේ කොක්කේ තියෙන බිලිය. අපි හරි ආසයි තීන්දුව ගන්න. ගන්න හැම තීන්දුවකම අපි තීන්දුව. ඒ නිසා ඇතත් නැතත් රූප ඇතත් නැතත් දෙකටම කරවන හිටම හැබැයි හොඳ අවදියෙන් බලා හිටපන් ඇති දෙන්නේ නැති වෙනවා නැති එතන තමයි මේ වටන්න වටති එතකොට මේ තියෙන தത്വෙට බුදුරජාණන්සේ වචනයක් පාවිච්චි කරනවා පබස්සරං කිය. මේ දෙකටම අහුවෙන්නේ නැති හිතනවා පබස්සරේ. ඒක ඒක කියන ප්‍රභාස්වර කියන වචනේ තමයි. අද කටුකුන්ද සංස මම හිතන්නේ ඒක අරන් තියෙනවා. නමුත් මේක ප්‍රභවය හැමදේම මුල. ප්‍රබස්සරට වැඩිය ඒක ප්‍රභවය. මොනක්වත් දෙයක් බවට පත් වෙනා සම්පූර්ණ පොටෙන්ෂල් එක තියෙන එකට පොසිබිලිටි කියලා කියනවා. පොටෙන්ෂල් කියලා කියනවා. ඕක තමයි මනුස්සකම කියන්නේ. ඕක කවදාකවත් ක්‍රියාත්මක වෙන්න පක්ෂග්‍රාහී වෙච්ච ගමක්. රූප වේවා කිව්වොත් අරූපෙට බයින. අරූප වේවා කිව්වොත් රූපෙට බයින. රූපය අරූපය දෙකම වේවා කියන කෙනකොට පුදුමාකාර පිපීමක් එනවා. කාටවත් විරුද්ධ වෙලා නැහැ. පූර්ණ ඒකේ ප්‍රභාව ප්‍රභාවයට සමාදම් වෙනවා. ඉතුරු තියෙන බුදු වෙනවා කියන්නේ ඕක තමයි කියන්නේ. තථාගත කියන්නේ ඕකයි. තථාගතයන්සේ මරණට පස්සේ වෙයිද? නොවේයිද? වෙයි නොවේයි දෙකමද? වෙයිත් නොවේයි නොවේයිත් නොවේයිද කියන ප්‍රශ්න කවදාකවත් මේ වර්තමානයේ ඉන්න මනුස්සකට අහා ඉන්න වෙලාවක් එන්නේ මේ ප්‍රශ්න අහනවා කියලා කියන්නේ පිස්සු හොඳ එකනේ. ප්‍රශ්නයිල වැත්තක තියේදී ඔය සතිය තුලින් ඔය වැඩේ කරගන්න කියලා කියනකොට අයියෝ බුදුහාමර ප්‍රශ්නට උත්තර දෙන්න මල්ලෙන් ගහන්න හදනවා කියලා කියන්නේ ආ උත්තර දී. අපි ඉන්නේ එතන. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ රූපය අල්ලගෙන යන්න ඇතිවීම නැතිවීම දෙකට යනකම් යන්න ඒක ලොකු ජයග්‍රහණයක් ඇත්ත. නමුත් ඒ ජයග්‍රහණයේදී දිනූරට හැරපියා යන රජ කුසේ ඒ උපයා ගන්නාලද හිස්තනත් නැති දෙයට සාපේක්ෂව ඒකත් තරින්න. එතෙන් තමයි උදාරණයේ ලස්සනම පටිසම්පාද දේශනාව තියෙන්නේ. අපි තාම අමාරුවෙන් උපයා ගන්නලද මේ නැති தত্ত্বයත් අතාරින්නේ මොකේද? අර මෙතෙක්කල් නොදකින් කියාවු ඇති දෙයට සාපේක්ෂව. ඇති උනත් නැති උනත් දෙකටම සමහිත අපන්නක ප්‍රතිපදාව මධ්‍යස්ථ භාවය නොගැටෙන ගතිය එහෙම නැත්නම් අවිරුද්ධ ප්‍රතිපදාව මේ පෞල් කණ්ඩත් උන. මාළු බිස්නස් එකක් කරන්නත් උන. කරුල කඩයක් කරන්නත් උන. අන්තිමන කියලා භාවනා ඉහෙලම තනියෙත් කරන්නේ ඒකයි නිසා භාවනාදීව කරන දේ දිනදා ජීවිතේ අදාළ නැත්තේ නේ. ඒක අනිවාර්යයෙන්ම අදාළයි තථාගතයන් වහන්සේ නමකට හැරෙනකොට කීයටක මේ මිනිහ කන්නේ යන්නේ පොල් ගහ කන්නද කේල් ගහ කන්නද. නමුත් ඒක කවදාකවත් මතක තියාගන්න මේ ආගමික රාමුවෙන් කවදාකවත් මේක දකින්න බෑ. ආගම මේ පැත්තට යන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ පින් පව් දෙක තියෙනවා. පව් විතර පව් පින් කර විතක් මල්ලපත්. පව් කරන්න එපයි. බුදුහාමුදුරුවෝ කියනවා පින් පව් තියෙනකන් උඹ කරත්තර මැදගත්ත ගොනෙක් වගේ. පින්පව් දෙකම අතහැරපන්. පුඤ්ඤ පාපම් පහීනස නත්ති జాగරතෝ බය. පින්පව් දෙක තියෙන තාක්කල් ඔබ නාස්ලණයෙන් අදිනවා. පින්පව් නෙවෙයි. රූපේ ඇති නැති නෙවෙයි. අනුන් සූලං දිග සුභා සුභං ඔක්කොම තරින්. අතය ඊට පස්සේ තමයි විඥානීය ඔය අපදේටිත භාවය මූල ප්‍රභවය එහෙම නැත්නම් ඒකේ විභව ශක්තිය කියලා කියන්නේ විභවයේ තේරෙන්නේ පැත්තකට ගියේ නැති මනසට. ඉතින් ඒක අපිට පාඩම් පන්තිල උගන්වන්නේ. නමුත් අපි මේ පැත්තකට භාවනා කරන අපට මේක තියාගත්තොත් අපේ මේ භාවනාවේදී නිවනට මෙපිට තියෙන తాවකාලික පරමාර්ථයේ වශයෙන් තියාගත්තොත් මේක ඉච්චරම අමාරුයි කියලා ඔය එක කියන්නත් හොඳ නැහැ අමාරු නැත්තේත් නෑ අමාරුයි මේකට මනස සකස් වෙලා තියෙනවා නම් මේ මගදී අල්ලගත්ත කුණු කන්දල් ටිකක් අල්ලගන්නේ අපි මේ රණ්ඩු සරුවල් කරන තෝතෝ වරපල කියන රණ්ඩු කරන්නේ. අර මූල මනුස්සකම ගන්න. કોઈ දෙයක් වුණත් ඇති කිරීමට විනිශ්චය නොකර මේක බලා සිටීමේ හැකියාවක් අපිට තියෙනවා. ඒ කියන්නේ බය අදුකමක්වත්, නෝන්ජල්කමක්වත්, බැරිකමක්වත් නෙවෙයි. එතන තමයි මූල මේ ශක්තිය. ඒ හරියට විසගෝර සර්පයා තමයි ළඟට කවුරුත් ආවට කලබල වෙන්නේ අකුල ගන්නවා. එයාට දුවල යන්න ඕන ගමන් නැහැ. හැබැයි ළඟට ආවොත් ඊළඟන කෑවොත් විස බොරයි. ඒ වගේ කරදරයක් වෙනකොට බලලා දුවට බලනවා නම් ඔය විඥාණයට අවිල්ලලා මේ ටග්ස්ලා දාලා දාමරිකෝ දාලා වැඩ කරගන්න නම් ඊට පස්සේ කියනවා පොඩ්ඩක් ඉන්න. මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලමු කියලා විඥාණය කැමති නැහැ. නෑ මේ බැලිල්ල තමයි ශාන්තිය කියන්නේ. ඒ තමයි උපේක්ෂාව කියන්නේ. ඒක තමයි අෂ්ටලෝක ධර්මයේ කම්පන වෙනවා ඒක. උගදෙන කියනවා නෑ නෑ වහාම විනිශ්චය කරගෙන ඔබේ බලපලුවන් කාර්කම් පේනබන්න විනිශ්චය නොගන්න තියෙන හැකියාව තමයි අධිකාරී බලය. ඒ තමයි විධායක ශක්තිය කියන්නේ විතර විශ්ව නොකර හිට. ඒක තමයි ස්වභාවික. සබහා ධර්මයට අපි ගියා නම් සබහා ධර්ම අපි අරසා කරනවා. අනේ එදාට බේනවා සරුවචන් ආංශයේ මේ කියන විඥානය. පහින. විඥානේ පැනලා විනිශ්චය කරන්න හදන ගතිය නෑ පොඩ්ඩක් පැත්තකට ඉන්න. අපැහෙන්න එපා. පහීනම් කියන්නේ පැහෙන්න එපයි කියන එක. ඊට මොකුත් වෙන්නේ කරන්න බෑ. කරන්න බෑ කියන්නේ අපි අර අන්ධහැර පාලා තියෙන දේවල් දිහා බලනකොට අයියා වෙන්න හදන කමේ දිහා බලනකොට අපිට පේන්නේ ඒක විනිශ්චය කරන්න පුළුවන් වෙලෙදි විනිශ්චය නොකර සිටීම යුතුයකම් පැහැරීමක්. එහෙම නැත්නම් බය අඩු ගතියක්. එහෙම නැත්නම් සරුවඥ නැහැ. තථාගත නැහැයි කියලා. මොකද සරුවඥාන්ස කියන්නේ සරුවඥකම තියාගෙන නොපෙන්න ඉන්නේ. අපේ ලොකු සාංශකේ සීළු ගුණ වඩලා හැම ගුණයක්ම ඇති කරගෙන ගුණේ ප්‍රකාශ නොකර ඉන්නේ කියලා. කාටවත් පෙන්වන්න දෙන්නේ නැහැ. ගුණ හැම එකක්ම බලන්න. හැම භාෂාවෙම ඉගෙන ගන්න. හැම ශිල්පයක්ම ඉගෙන ගන්න. නමුත් ඒ වුණාට ඒ අන්ධහර පාන්න යන්න එපා. අනුන්ගේ ගුණ මකන්නත් එපා, Taman ෂට වෙන්නත් එපා. එතකොට තමයි ශාසනයක් ඉදිරියට වැඩෙන්නේ. එතකොට මේ පුද්ගලයාත් ඇත්තටම පැවිද්දෙක් ශ්‍රමණෙක් කියන නමට ගැලපෙනවා. සමාජේ නම් කියාවේ සත පහකට වැඩක් ඇති මනුස්සනේ මොනම දෙයක්වත් තීන්දු කරන පස්සට ගහනවා කිය. ඒත් මේ මනුස්සය හැමදේම අවදියෙන් ගත කරන්නේ. ඒකට විඥාණයට පක්ෂග්‍රාහී තීන්දු ගන්න දෙන්නේ නැහැ. මානසිකාර යෝන්සු මානසිකාර බටලයා මුල ඉඳලම දාන්නේ. ගන්න නිසා ඇඟිලි ගහන්න නැතු වෙනවා. නමුත් මේක භාවනා නොකර ගන්න බෑ. භාවනා කරලා එක රැයකින් ගන්න බෑ. අපි ඉන්නේ අපි ඉන්නේ ප්‍රවාහයේ අපි ඉන්නේ ඒ ප්‍රතිපදාවේ එනිසා හැම වෙලාවෙම ජයපරාජය දෙකටම සමහිත ඇති කිරීමෙන් මේ විඥාණය ප්‍රහීන කිදීමේ කටයුත්තේදී ලැජ්ජ ගතියක් එනවා තමයි. නීරස ගතියක් එනවා තමයි. ඒකාකාරී ගතියක් එනවා තමයි. නිදිමතක් එනවා තමයි. පරාජිත ගතියක් එනවා තමයි. නමුත් සරුවචනාංශය ආදාසට අරගෙන අපි යන්නේ. බුද්ධ ශාසනයකනේ අපි යන්නේ. බුදුහාමර එහෙම ප්‍රකාශ කරපු නැති යුගයක නම් අපි වගේ කෙනෙකුට මොකක්ද ඇති තැන කියලා හිතන සමාජයේ බුදු කෙනෙක් මේක ප්‍රකාශ කරපු නිසා අපි මේ කරගෙන යන වැඩපිළිවෙලේ මොකද්ද නෛර්යානික ශක්තියක් තියෙනවා. ඉතින් ඒක සමාජයෙන් ලැබෙන දෙයක්ද තමන් විසින් ඇති කරගත යුතු දෙයක්ද කියන එකත් ප්‍රශ්නයක්. නමුත් අපි උත්සාහ කරන්නේ සමුයක් වශයෙන් ඉඳගෙන අපි මධ්‍යස්ථ අදහසක් ඇති කරගෙන ශක්ති ප්‍රමාණෙන් ඒකට කටයුතු කිරීම හැබැයි කටයුතු නොකිරීමම තමයි. නොකර සිටීමම තමයි. ඒ නිසා මේ විඥානයේ තේරුම් ගන්න නැතුව විඥානයේ උපරුජ්ජනය කරන්න බෑ. ඒ නිසා විඥානයේ හොඳට තේරුම් අරගෙන ඒක බොහොම ආහාර ධර්මයක්. නමුත් එයා නිෂේධනය කරනකම් මූල ප්‍රභාවයට එනකම් අඩු බස්ස ගන්නවා විස මරා ගන්නකම් කටයුත්ත මරණයට ඉස්සලා කෙරුවොත් එයාට ප්‍රශ්නයක් එන්නේ නැහැ මරණයෙන් මත්තේ තථාගතයන් වහන්සේ වෙයිද නොවේද කියලා අන්නේදී අග්ගිවච්ඡකොත් බාමනේ බුදුහාමරන් ඇහුවා වගේ තමන්ගෙම තමන් අහලා මේ ජීවත් වෙන මේ සීමිත කාලය තුල රූප වේදනා සංඥා සංකාර විතරක් නෙවෙයි ඒ විනිශ්චය කරන විජානනය කරන වෙන්කොට ආණ්ඩු කරන මේ විඥාණය චිත්තක්ෂණ වශයෙන් හෝ නිෂේධන කරගැනීමේ ශක්තිය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැවත කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි සතිවාරය સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඉස්සල්ලා කාටරි ප්‍රශ්න ප්‍රකාශන නැත්නම් මාතෘකාවක් තියෙනවා අපේ චාරිත්‍රයට කරකිරීමක් වශයෙන් ධර්ම සාකච්ඡාවක සුළු වේලාවක් ගන්න පුළුවන් ඒ නැත්නම් අපි ඊතාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමේ සතිවාරය સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ Thank you. අර සාමාන්‍යයෙන් මේ පරිදි දානක් කරන අවස්ථාවේදී ඒ කිස්කල්පස් යන්න පුළුවන් ඒක ගොඩක් වෙලා ඉන්න අමාරු නැවත ආශය හිතෙනවා ආනාපානිට යනවා ආනාපානිට යන්න ඕන කියලා ආනාපානිට අහු එන්න ඕනේද එනවද එවෙනවද එවෙනවද කියලා එහෙම ගැතියක් තියෙනවා. නැත්නම් අරගෙ දිගටම ඉන්න බැරි ගැතියක් තියෙනවා. ඒකත් ඉතින් ටිකක් නැවත අර කිස් ගැතියටම යන්න පුළුවන්. දෙපැත්තටම යන්න පුළුවන්. තියෙනවා. ඒකට වාස්ත ලයින් තියෙනවා. මේ ප්‍රකාශනයක්ද ප්‍රශ්නයක්ද මාතෘකාවක්ද? ඒක ඒ විදිහට තියෙන කී ඊට ඔබට යන්න දැන් මම නැවත ප්‍රශ්නේ නගනවා මොකද මේ මේකට වාර්තා වෙන්නේ නැති නිසා. අපි මේ දුෂ්ටමාත්‍ය ආන්නේ අපි භාවනා කිරීමේදී දුෂ්ටමාත්‍යක පුද්ගලික අධ්‍යයනය කියන ওই කියන රූපේ ගෙවම් කරලා හිතන්නට යන්න පුළුවන්. යන්න ගියාට පස්සේ ඒ එතනදී මොකද්ද දෙගිඩියා තත්ත්වයකට ඇවිල්ලා එක්කෝ හිත ආපහු ආනපානට එනවා. අතහැරලා දාපු ගේ අරමුණට එනවා. නැත්තම් එන්න වගේ ඕනකමක් දැනෙනවා. නමාලාර සමාට ඉබේම එනවා. ආවට මොකද ආයෙසරක් හිටන්න යනවා. මෙන්න මේ தත්ත්වය ආවට පස්සේ අපි ඉස්සරහට නැත්තම් භාවනා ඊගාව පියවර ප්‍රතිපදා කුමක් වේ යුතුද කියන්නේ. මම කැමති කවුරු හරි මේකට අදහස් දක්වනවා නම් දෙවසක් පාඩපත් කරන්න. මොකද හැමදාම මේක දැන් වැඩමුළු අද 3 වෙනි 4 වෙනි දවසේනේ. ඒ හැම කෙනාම අහන ප්‍රශ්නයක්. මේ වෙනකොට අපි තාල් කොහොමද තව සාකච්ඡා කරලා තියෙනවා. අපි චන්ද්‍රතන හමුදු ඇදලා දාමු මෙතන. චන්ද්‍රතන හමුදුරන්ගේ උත්තරේ ඔක්කොම පතුරු ගන්නවා. මොකද කියන්නේ? අවසරයි සම්සදයෙන් සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් ධර්මදේශනාවදීත් පැහැදිලි වුණේ කාරණේමයි මොකද දැන් ඒ විඥාණයෙන් තමයි ওই දෙකම යම් විශේෂත්වයක් දෙන්නේ. මොකද එකක් හොඳයි අනික නරකයි කියලා යම් විශේෂත්වයක් වර්ග කිරීමක් කරන විඥාණය. එතකොට හැබැයි මුලින්ම යෝගාවචරයේ කර හිස්තන හඳුනා ගන්න අවස්ථාවේදී එකපාරටම නැවතත් ඒකට බය වෙලා මේ ආලාපානයට යන එක හරි වෙලා තරමුණක් ගැනීමෙන් හරි අර හිස්තනේ තියෙන වටිනාකම එහෙම නැත්නම් ඒකේ තියෙන ඒ අරමුණකට සාපේක්ෂව කෙලස් නැති ගතිය හඳුනා ගැනීමට තියෙන අවකාශය දුර වෙලා යනවා. ඒ නිසා හිස්තනක් යම් යෝගාවචරයේ හඳුනාගත්තාම මට තේරෙන විදිහට ඒකේ යම් පමණක පදම් කිරීමක් කිරීමෙන් එතනත් රැඳිලා ඉන්න පුළුවන් ස්වභාවය යාට තහවුරු වෙනවා. ඊට පස්සේ පුළුවන් මේ හිස්තැනට සාපේක්ෂව අරමුණක් කොහොමද හැසිරෙන්නේ අරමුණක් පටන් ගන්න කොහොමද ඒක වෙනස් වෙනස් වෙන්නේ කොහොමද දුර වෙලා යන්නේ කොහොමද ඔයගේ යම් පමණක මධ්‍යස්ථ භාවයකින් අරමුණක් දිහා බලන්න පුළුවන් හැකියාවක් ඊට පස්සේ අරමුණක් ගෙවිලා ගියාට පස්සේ නැවතත් අරමුණකින් තොරව ඉන්න පුළුවන් හැකියාවක් ඉතින් මේ දෙකේම විශේෂත්වයකින් තොරව මධ්‍යස්ථව ඉන්න පුළුවන් තරමට පත්වීම හරහා අර ධර්මදේශනාදී පැහැදිලි කළා වගේ විඥාණයට එක තැනක නැගලා ඉන්න ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් ශක්තිය දුර වෙලා ඉන්න විඥානේ ටික ටික අහෝසි වෙලා යන ස්වභාවයක් තමයි පත් වෙන්නේ. ඉතින් මම කියනවා ඒ වගේ දෙයක් තමයි කරන්න තියෙන්නේ. ඕම චන්ද්‍රතහාගේ කීපයකටම මගේ ප්‍රතිචාරය පෙන්වන්න මම මේ කතා කරන්නේ. භාවනාවකදී අරමුණු තියෙන තාක්කල් කෙලෙස්. අරමුණ ගෙවෙනවා කියන්නේ කෙලස් නැතිවීම කියන එක බුදුරජාණන්සේ සුතමේ වශයෙන් අපිට කියලා දීලා තියෙනවා. ඒක මේ මේ සනාරම්මන වර්ගයේ සූත්‍ර 13ක කතා කරලා තියෙනවා. මතුවෙන තාක් කෙලස් පහළින්නේ අරමුණක් ඇතුව. මතුවෙන පාක් කෙලස් මතුවෙන්නේ ආරම්මණයක් ඇතුව. රූපයක් ඇතුව, වේදනාවක් ඇතුව, සංඥාවක් ඇතුව, සංස්කාරක ඇතුව, විඥානයක් ඇතුව. ඒ පතුවෙච්ච රූපේ හෝ වේදනාව හෝ සංඥාව හෝ සංස්කාර ගෙවෙනකම් බලනවා කියන්නේ මේ මතුවෙච්ච කෙලෙසේ ගෙවෙනවා. ඒ සංඥාව ගෙවෙනකොට ඒ අරමුණ ගෙවෙනකොට කෙලිසි ඉවරයි. ඒ නිසා අපිට බුදුහාමුදුරු උනන්දු කරනවා ඉස්සෙල්ලම මේ රූප ලෝකය රූප සංඥාවක් බාටපත් කලිය ගෙවන් කිරීම භාවනාවේ දියුණුවක් කියලා. අරූප ලෝකේ අපිට ගෙන හරපානවා. අරූප වලට සාපේක්ෂව තමයි රූප ලෝකය අපි ප්‍රතික්ෂේප වෙන්නේ. අරූප ලෝකේ හොඳයි අපිට. ඉක්තන් යන එක හොඳයි. ඒක සුතමේ. ගියාට පස්සේ චන්ද්‍රදහමඳු කියන සමහරු ඒක සතිය කැඩීමක් නැත්නම් ඔයගේ සැකේට හේතුවක් බයක් ඇති කරගෙන ආයෙ හුස්ම ගන්න හදනවා මෙනෙහි කරන්න හදනවා ඒ අර අරූපෙට වෙදී රූපේ ලක් කැමති කට්ටිය ඒක තමයි සංසාරේ කියන්නේ ආයෙක නැති වෙච්ච කෙලෙස ගන්න හදනවා එතකොට ඒගොල්ලෝ ගෙදර ගියා වගේ තේරෙනවා ගෙදර යන්නේ විඥානයේ ආය ප්‍රතිෂ්ඨාවක් ලැබලා ඊට පස්සේ මෙයාට අහන ප්‍රශ්නට උත්තර දෙන්න තියෙන්නේ මේකේ සාරය වශයෙන් ඒ අරූපෙට ගියාට අරූපෙට කැමතිලා රූපෙට යෑම බාධාවක් කරගත්තොත් ඔන්න දොස්තර මාත් එක ප්‍රශ්නමක් තියෙනවා ඔන්න බලන්න ස්වාමීන් වහන්සේ යනවත් දන්නෙත් නෑ ගියාත් දන්නෙත් නෑ මොකද ඕන ආයෙත් ආනපන එනවා ආනපනිකට ආයෙත් අරූපෙට යනවා ආන ඔය දෙකේදී ඒ අහපව් යන්නේක හොඳයි අරූපෙට තණ්හාව නෑ කියලා වෙන්නේ ඉතින් එහෙම කියනකොට තේරෙනවා අරූපෙට තණ්හාව ගන්න රූපෙට ප්‍රේම කරන්න ඕන මෙතෙක් අමාරු පුදේ ආයෙ කන්න ඕන ආයෙ රූපෙට ගියම හරියට දැන් ඒක ඉතින් කලබල වුණ ප්‍රශ්න නැවත කරන්නේ නැතුව ප්‍රශ්න නැතුව කරන්නේ නැතුව ආයෙ රූපෙට ගියව ඇත්තට ඒතර මේ අරුපිට මම තන්නව නැහැ. අරුපිට කියලා හුපිට කියලා ආය රූප අරුපිට එනවනේ. මේ දෙකේට තඩමාරු වෙන තමයි පටිච්චසමුප්පාද. කියන්නේ කොම්බ නෑ එතන. ඒක හේතුඵල ධර්මයක්. ඒක තමයි තාවෝයිසම් කියලා කියන්නේ. මම කන්නේ කන්නේ විශ්ල විවාහයෙන් මම ගත්තයි කියලා අත්‍තරම ගන්නවා. සමහරවිට යෝගාචර රූපෙට ආසක්තිය හයිය හුස්ම ගන්න හදන ඇද්ද කරලා බලනවා කලබල වෙනවා. ඒක නොවන කවුරක් අත්දැකලා තියෙනවා. ඒ වැරදි යෝගාචරනේ කර්මස්ථානාචාරවරයෙක්. ඒකට අපි පඬිස්සන්තර වඳින්නේ. උන්වහන්සේ කිව්වා එහෙම නැවත ආපහු රූපෙට යනවනම් ඒ වැරද්ද උගුරුවරයාගේ වැරද්දක්. ඒකට ගමඨාන් සුද්ධ කරන්නේ. දැන් ඉතින් කවුත් කැමති නැත්නම් ගමඨාන් සුද්ධ කරන්න ඉතින් මොකද කරන්නේ? ගුරු ළඟට එන්න ඕන හත්තට සැරේ ඇවිල්ලා අහනකොට ගුරුවරයා විහිස ගන්නවා. කලක දානිකා 100ක් ඇහුවත් වෙහෙස වෙන්න එපා. 101ක් කියලා දීපන්. 101ක් ඇහුවත් වෙහෙස 102ටත් කියලා දෙමු. මොකද අපි ඉගෙන ගත්තේ එහෙම. ඒ රූප අරූප දෙකටම සමහිත ගන්නේ තුන්වෙනි ඩයිමන්ෂන් එක නෙමෙයි මේ දෙන්න තඩමාරු කරලා. රූප එනකොට අරූපෙන් ගන්නවා. අරූපෙන් ගන්නවා රූපෙන් ගන්නවා. ඕක තමයි අත්ත අනත්ත කියන්නේ. ඔය තමයි ඇති නැති කියන්නේ. ඔය දෙකේ එකක්වත් අල්ලන්න බෑ. දැන් අපි ආගම අනත්ය අල්ලලා නැති. ඒකට ආත්ම ආත්මයට ගහලා තරහ වෙනවනේ. ඉතින් අත්ත අනත්ත දෙකම ගන්නවා. සාස්වත උච්ඡේද දිට්ටි දෙකම එකිනෙකා අඹන් තම්බන්න. මේක සෙල්ලන්නේ. ඒක දෙල්ලන්නේ. ඒක අපි මේ මේ මේ වදාගත්ත දේ, හදාගත්ත දේ පොහොරට ගන්නවා. කරන්න බෑ. කරන්න බෑ කියලා කියන එක වැරදි. කරන්න පුළුවන් මතදාරින්න බෑ. රූපෙත් නැහැ අරූපෙත් නැහැ හොඳයි කියලා තේරි තාත්තා හොඳයි කියලා තේරි ඉන්සානංගේ මල්ලියේ වාසමේ දෙන්නම හොඳේ කියන්නේ. ඒතර පුසාන් කියන්නේ යත්ත පාවෝත තේජෝද පටවි ආපෝ නකාදති එත්ත දීගං දීගංච රස්සංච අනුන්තුලං සුභාසුභා. එතන දිග කෙටි රළු සියුම් සුභාසුභ නැහැ. ඒකත් හොඳයි මේක ඒක යන්නේත් මගේ නෙවෙයි. දැන් මෙකැනිසම් එක යන්නේ මගේ නෙවෙයි. රූපෙන් අරූපෙට යන අරූපෙන් රූපෙට යන මේක දිහා බලාගෙන ඉන්නවා ඇස් නැත්තේ වාගේ. ඇස් ඇත්තේ අන්ධෙක් වාගේ. කන් ඇත්තේ බීරෙක් වාගේ. ඥානෙ ඇත්තේ මැට්ටෙක් වාගේ. පණ ඇත්තේ පන්නතියෙක් වාගේ. ඒතර ඉතින් මැරිලානේ දැන් මාව මරලා. මාව ආසක්කාය වේ. තණ්හා මාන දිටි දැක දැක මැරෙනවා දැන්. මේ ඉස්සර ජවනිකා වෙනවා ලස්සනට පේනවා රූපෙට එනවා අරූපෙට රූපේ එනකොට අරූපෙ පිටිපස්සට එනවා රූපේ එනකොට රූපෙ පිටිපස්සට එනවා මේ දෙකේ දෙන්නම ඉන්න කොයි වෙලාවෙ පුතඥයගෙත් ඉන්නවා පුතඥය ළඟ බුක් කීපින් නැහැ යෝගාවචරය දිගට ගිහිල්ලා ගිහිල්ලා යට සෑහෙන බුක් කීපින් රෙකෝඩ් එකක් තියෙනවා ගුරුසු ඇති නැති බව තියෙනවා සියුම් ඇති නැති බව තියෙනවා අතිසූක්ෂම ඇති නැති බව තියෙනවා බුදුන් අතිසූක්ෂම ඇති නැතිකමේදී විතරයි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන මන්ත්‍රය ජප කරන්න පුළුවන්. ඉන් එපිට කරන්න ගියොත් දුවන බයිසිකලයට ස්පෝක් අතර පොළක් දෙනවා. බ්‍රේක් වලින් නෙවෙයි නතර. ඒකට හොම්බකට රිවර්ට් වෙනවා. ඉස්සරහින් වැටෙනවා. බාහිර උඩින් ගිහලා වැටෙනවා. මේක පොඩ්ඩක් බ්‍රේක් කරගන්න. බ්‍රේක් කරලා රූපේ අරූපේ දෙක තරමාරු වෙන්න ඇරලා මේ මාරු වෙන වෙලාවේදී රූපේ තිබුණත් මේක සංඥාවක් විතරනේ වෙලාවේ අනපනිය ආවට මේ දියන්නාසි පැටි පිටක් කරන ෆුහ් කාලා පණ දුන්නා වගේ එකක් නෙවෙයි නේද තියෙන්නේ නැති දෙයින් ඇති දෙයක් ආවා ඊටසේ මේ ඇති දෙය නැති දෙයට යන ওই දෙකම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආන්දෝලන විඥාණය කියන්නේ ඔබ ස්පිට් ඇන්ඩ් රූල් කරන්න ඉන්න එපා මෙතන කියන්නේ තියෙනවට සාපේක්ෂව නැහැ කියන එක හොඳයි කියන්නත් එපා. නැහැට තමයි තියෙනවා ඔබ දෙකටම කරවන හිටපන්. ඔබ විනිශ්චය ඕනේ නැහැ. සීතාවෙනි ඔබ පතිවත රැකි බව. ඔබ දුරූපී බව. ධනිමේ මමත් ඔබ දත යුතු ඒ බව. උඹේ තියෙන හද මට ඕනේ නැති බව. අල නැත ඉතින්. උඹේ තියෙන හද මට ඕනේ නැහැ. උඹේ විනිශ්චය මට ඕනේ නැහැ. සීතාවෙනි ඔබ හැඩරුව ඇති බව. දිවිහිමියෙන් ප්‍රතිවත සුරකින්න බව. දනිමිමවත් නමුත් ඔබ දැනගනින් ඔබ දත යුතු ඒවා උඹේ සෙනෙහස මට ඕනේ නැහැ. උඹේ විනිශ්චය ඕනේ නැහැ. ඔබට ඕන ජූරි සාර්වකේ වාඩි වෙලා බෙන්ච් එකේ වාඩි වෙන්න තමයි. තිබ්බහමකෝ නැතුවහමකෝ. මම මේක කලතලා තියෙන දේවල් එක බලනකොට මේ අලියක්කට ඉන්දියාපේ වගේ ඕකක් දෙයක්ද? ඒසොන එතෙන් දෙනකන් ඇවිල්ලා ඒක ගහන්නේ ඒක ගහන්නේ තර්කෙමයි ගහන්නේ. භාවනාවේ නෙමෙයි ගහන්නේ. අනුමාන ඥාණයෙන් ගහන්නේ ඒක. මේ ගහන ණය විපස්සනාවෙන් ගහන්න හිතන්නේ. ඉතින් මොකද මේ කියන එක භාවනාවෙන් කියක. භාවනාවෙන් කෙරෙන්නේ නැහැ. හපල හපල හපල හත යන්න විසිකොල්ල දාන. අපි විසිකරන්නේ තර්කේ. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. ඉතින් අපේ කට්ටිය ඉඳගත්ත ගමන් කියනවා ආත්ම වාසස් වාසසේ මගේ නෙවෙයි, මගේ නෙවෙයි ආත්මේ. ඒක ද්වේෂය. අතන ද්වේෂය නෙවෙයි. අතන එතන ගහන්නේ, එතන ගිහිල්ලා. ඉතින් එතෙදි කන්ඩිෂනින් එකක් තියෙනවා ඇත්තටම. බ්‍රේන් වොෂ් එකක් තියෙනවා. ඒක ඒක චින්තාමය. ඒක ණය විපස්සනා. ඒක අන්වේ ඥාන. ඒක ආකාර පරිවිතක්කය. ඉතින් එතෙන් යනකම්මත් ඒක යන්න ඕනේ. එතෙන් යනකම් විපස්සනා ගිල සුද්ධ කළ සුද්ධ කළ සුද්ධ කළ විඥාණයට කියන කරුණා කරලා එන්න එපා. මිනිසෙට එන්න එපා. ඉතින් අම්මකෝ මට නැතුව අම්මකෝ. ඔබ පැත්තට උඹ ඇති නැති බලෙන් මට මොකද වෙන්නේ? ඒකටවත් ඉන්න බැරුව යනවා ඔය ආදර්ශයෙන් බැලුවොත්. ඒ කියන්නේ ඒ ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් ඇති නැති අතර වෙනසක් නැහැ. ඒ දෙක දෙකක් කියලා විඥානේ ගත්ත ගමන් ඒ දෙක ලෝක දෙකක් වෙනවා. හරි බරක් වෙනවා. විඥානේ තින්දි පච කරන්න ඕනේ. විඥානය උපරුජ්ජනය කරන්න ඕනේ. විඥානය අහෝසි කරන්න ඕනේ. අපි කරන්න දෙන්නේ මගේ මතේ අරයට වැඩිය හොඳයි කියලා හුවා දක්වන්න හදන එක. ඒකනේ පෘථජනකම කියන්නේ. ඒක කියනවා මට හෙලි කරන එක විඥානයේ හැටි. ඒකේ දෝෂයක් නැහැ. එයා යෝජනා කරලා කවුරුත් ස්ථිර කරන්නේ නැහැ. විඥානේ යෝජනා කරනවා අනේ රූපේ හොඳයි අරූපෙට වැඩිය. අරූපේ හොඳයි රූපෙට හොඳයි ප්‍රශ්නේ නැහැ. කවුද ඒක ඉතින් සෙට් කරන්නේ? එතකොට විඥානය නිකන් අපේ නිකන් මානසිකාරේ කැමැත් වෙන මේකට ඡන්ද දෙනවා වගේ. ඒතකොට ඒකල් විඥානය හිටිය උඩ ඉඳගෙන අර කරපම් මේක කරපම් විධානය. දැන් එයා බලු තත්ත්වයකටපත් වෙලා එහෙම කරලා තියාගෙන ඉන්න ඕනේ. පරිණිර්වාණයට යනකම් මේක සව්පදිශේෂ නිර්වාණය. නිරුපදිශේෂ නැහැ. නිරුපදි වෙන්නේ එහෙම හිතකින් මැරලා යනවා. තිබ්බහම මොකෝ නැතුවහම මොකෝ. ඒක තමයි මේ වස්තුවට දෙන්න පුළුවන් අන්තිම නිග්‍රහය ඉච්චරයි. හිටියහම මොකෝ මට නැතුවහම මොකෝ. තමන් සේවකයෙක්ගෙන් වැඩ ගන්නවා නම් එතන ඉන්න ඕනේ බං ස්වාමියා නැත්තම් කොහොමද කරන්නේ සේවකයා ඇවිල්ලා නිදි දාන්න આવුත් කොහොමද කරන්නේ අද ඉන්නේ එකම නායකයෙක් අස්සේ ඔක්කොමලා සේවකයෝ අද මොකද අද කියනවා මේ ඉස්කෝලේ උගන්වනකොට ශිෂ්‍යයන්ගේ කැමැත්ත ගන්න ගුරුවරු නටන යුගයක් අද තියෙනවා ශිෂ්‍යයෝ කැමති වෙන්නේ නැත්තම් ගුරුවරයා ඉස්සර වගේ නෙමෙයි ඉස්සර මේ ගුරුවරයා තිබුණා මේක ඒ වගේ විඥානේ නටනකොට අර කියන්නේ හිටියම මොකෝ මට නැතුවම මොකෝ මොන චින්දුව ගත්තාම මට මොකෝ මේ ඔක්කොම සංඥා. මේ ඔක්කොම නිරිඟුවක්. ඊනයක්. දීලාවක්. ඉතින් එනකන් නැතුව කිව්වොත් අපි ඒ තර්කේ පරාජය කරනවා. තරගේ පච වෙනවා. ඉතින් යනකම ගෙනියන්න ඕනේ. ඒ නිසා දැන් මම මේ ප්‍රශ්නේ අහුවොත් මොකක්ද දොස්තර මහත්තයා දෙන උත්තරේ? අයියෙන් කියන්න ඕනේ. මම දොස්තර මහත්තයා ආයෙ ප්‍රශ්නේ අහනවා. කෙනෙක් භාවනා කරන්න ගිහිල්ලා හිතන්නේ යනවා. එතකොට හිතලා හෝ හිතිලා හෝ ඉබේ හරි ආනපාන එනවා. ආවට මොකද ආයෙත් හිස්තැන්ට යනවා. මේ தත්තර ගිය කෙනාගේ ඉදිරිය ප්‍රතිපදාව කුමක් විය යුතුද? මානසිකාහාරපතේ කුමක් විය යුතුද කියලා දැන් බරපතල වැඩ ඇතුළු සිත දඬුවම් දෙනවා. ඇත්ත නොකියුවොත් කසෙන් ගහනවා පේන තුරා හඳේ ආවා. <laughs> මම යස්තාවේ ප්‍රශ්න කරන්නේ මම ඒ දිහා බලාගෙන ඉන්නවා. හරි එතකොට මොකද්ද තමන්ගේ මේ මේ මේ එල්ලේ මානසිකාරේ ඒකට කියන්නේ මොකද්ද ඒ යෝගාවචරය මොන මොකක් මොකක් පදනම් කරනද මෙහෙම බලාගෙන ඉන්නේ නොදැක්ක දැක්කා වගේ නෑහුණ ඇහුණා වගේ බලාගෙන ඉන්නේ මොන එල්ලේකින්ද මොන දෘෂ්ටියකින්ද මොන සංකල්පනාවකින්ද මොනවාද සම්මාදිට්ඨිය මොකද්ද සංකා සම්මා සංකප්පේ තියෙන්නේ කවුරු හරි අට දාන්න කැමතිද? සම්මාදිස්ත්‍ය කියන්නේ මගේ නෝයක ඒ වේවා මගේ නෝයක විදිහ බලන්න කැතියි. ඔව් ඒ ඒ කියන්නේ සම්මාදිත්‍ය උතින් දැනගන් තිබුණ නැහැ කියලා පිළිගන්නවා. උතින් දැනගන් තිබුණේ රූපේ නැති කරන්නේ සම්මාදිත්‍ය තිබුණේ. දැන් සම්මාදිට්ඨිය රිෆයින් වෙනවා සම්මාදිට්ඨිය රිෆයින් වෙනවා තුබේ ඇතත් එකත් නැතත් එකයි කියන මට්ටමට ඒ නිසා අර ඉස්සෙල්ලා නැති කිරීම සඳහානේ අපි භාවනා උපදෙස් දෙන්නේ අරමුණ දිහා බලන ඉඳලා ගෙවම් කරන මට්ටමට ඒක නාස්තික වැඩන්නේ. ඒකෝට සම්මාදිට්ඨිය වෙන්නේ රූපේ නැති තැනට යන එක. දැන් නැති වෙලා යා කියලා අහන දැන් නැති වෙනව නැති වෙනව දෙකම තියෙන. ඒක කියනවා දිට්ඨිය වෙනස් කරගන්න. ඇති උනත් නැති උනත් දාර්ශනික කියනවා වගේ වාක්‍යනක බලාන ඉන්නවා. ඉතින් මේකට තව සම්මාදිට්ඨිය වෙනකොට සම්මා සංකප්පක තවත් මොනවද කාට හරි දෙන්න පුළුවන් දෙයකට අපේ තියෙන බුද්ධ ජානනාච අපිට දෙලා තියෙන tools උපක්‍රම. අපි සම්මා සතියට උඩ බේස් වෙලා ඉවරයි. සම්මා සතියට එහා ගිහිල්ලා දැන් තියෙනවා අපි. නික්කම්මේ කියන එකත් ගන්න පුළුවන්. නික්කම්මේ කියලා කියන්නේ හුඟක් වෙලාවට අපි නැතිවෙන තැනට යනකම් රූපේ ගෙවන් කිරීම තමයි නික්කම්මේ වෙන්නේ. දැන් අරූපෙත් නික්කම්මේ වෙන්නේ. නෑ දෙකම අවස්ථා දෙකම අතහැරලා. දෙකම අතහැරලත් බෑ. දෙකම ඇස් බැල්මේ තියාගෙන ඉන්නත් උනේ. එතකොට ඒක හොඳ නෑ. ඇති වෙන දුක ඉස්සනකොට දැනගන්න. ඒකට අපි කියනවා සූදානම් වෙලා යනවා කියලා. මේ දෙකම ප්‍රශ්න කරන එකක් නෙවෙයි උත්තරයක් කියලා දැනගන්න. ඒක ලොකු සංසී දීපු උත්තරේ තමයි ඒක ලෑස්තිලා යනවා. ඒකත් ටූල් එකක්. තවත් ටූල් එකක් අපිට දෙක තුනක් තියෙනවා. අපි මේ වෙලාවේ මතක් කරගත්තොත් ඒක රිෆයින් වෙන එක තමයි මේ මහානකමෙන් අපේ සිද්ධ වෙන්නේ. භාවනා කිරීමේ මොනවද වෙන බුදුහාමුදුර අපිට දීලා තියෙන ටූල්ස්. එකක් තමයි ලෑස්තිලා යන්නේ. එකක් නික්කම සංකල්පය. එකක් මේ සම්මාදිට්ඨිය කියන එක අපි ළඟ තියෙන එක හොඳ එක නෙවෙයි. තව රිෆයින් වෙන්න ඕන. නැත්නම් සම්මාදිටියත් මේ ඔබ්ජෙක්ටිව්ස් වෙනස් වෙනවා. ඉන්දෙන්ට ඒක සුද්ධ වෙනවා. අපි දැනටත් ඉන්නේ යම් ප්‍රමාණයක මිත්‍යාදිටිය කියලා පිළිගන්න ප්‍රශ්නේ නැහැ. මොකද ඒක කරන්නේ සම්මා මිත්‍යාදිටිය සාති කරන්නේ වෙන්නේ හදන්නේ. ඒකට සාපේක්ෂව සම්මාදිටිය යන්නනේ හදන්නේ. ඒ නිසා කවුරු මට බැන්නත් මේ කට්ටිය මට කරන්න දෙයක් නැහැ. මම කියන්නේ මම මෙතෙක් කල් හිටපෙක වැරදි. මං යනවා අලුත් එකට. යන්නේ මොකටද? වඩා හොඳ නින්දා. ඉතින් ඔබ මෙච්චර කල් එහෙනම් කිය රූපේ නැති කරන්නේ කොහොඳයි කියලා ඕ එහෙම කිව්වා තමයි. ඉතින් ඔබ චපලයි. ඕ උඹට චපලයි. මට උඹට උත්තර දෙන්න ඉන්න වෙලා නැහැ. මට ඕනේ මගේ ලිබරේෂන්. පුළුවන් නම් මාව ෆලෝ කරපන්. කලකට නැහැ කියලා මට ගානක් නැහැ. මම මෙතෙන් ගියාට පස්සේ දිනෝ රට හැරපියා යන රජ කුසේ. Taman දිනකෝ මේ විවේකයත් හැරපියා යන. මේ තව ටූල්ස් මොනවද තියෙන කියලා මම මේ සාකච්ඡා උණුසුම් කරන්න ඕන නිසා යහන්නේ. හැබැයි ඒක ඔය අපිව කියන එක ආරම්භයේදී සතිපාසලේ එහෙම කියලා දෙන්න ගියොත් සුම්මත ඉවරයි. කිසිම විදියකට මේක දියත් කරන්න හම්බෙන්නේ නෑ. පොඩි ළමයෙකුට එහෙම ඕවටික් කියලා දෙන්න ගියොත් එහෙම <laughs> පරිස්සම් වෙන්නේ. පොඩි උන්ට high protein කැම දෙන්න යන්න එපා. එතෙන්ට ආවට පස්සේ තමයි ඒ ආහාර දෙන්න තියෙන්නේ. ඒ නිසා මම කියන්න හදන්නේ අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නෑ කියන්නේ ඔන්න ඕකට තමයි. ඇති උනාය නැති උනාය කියලා අපි කියන්නේ අපිට දැන් මේ ලෝකේ සාමාන්‍ය බලන්න භාවනා කරන්න කිව්වොත් සැපයි දුකයි දෙකටම සමවියන් කියනකොට පිස්සු කියලා කියනවනේ. යසට අයසට දෙකට සමවයන් කියනකොට පිස්සු කියලා කියනවනේ. ජය පරාජය දෙකට සම වෙන්න කියනකොට බුදුහාමුදුර මේ උරුමරොන්දන් කියලා හිතනවනේ. මම මෙතන ගියාට පස්සේ බාහිර ගන්න වෙනවනේ. මෙතෙක් ලැබිච්ච ජය තමයි හිස්තන. පරාජය තමයි රූපේ. දැන් ජය පරාජය දෙකටම සම කරලා තරකනවා. ඉතල රූපේට මනාප වුණා ආරෝපේට අකමැති වුණා. නැත්තම් රූපේට අමනාප වුණා. මේ දැන් මනාප මනාප දෙකම තියෙනවා. රූපේ තිබුණත් ඒකට හිත චපල නැහනේ. සීසෝ එකේ කොන්දේකේ නෙවෙයි ඉන්නේ දැන් මෙතන ඉන්නේ. මේක තියෙන්නේ අවිද්‍යාව උඩ කියලා බුදුහාමුදුරු කියනවා. අපි දැන් දෙපැත්තේ හිටපු හිත අන්ත දෙකේ හිටපු හිත දැන් පුළුවන් තරම් මැදට ගෙනල්ලා තියෙන පොඩ්ඩක් එහෙම වෙනවා ආනපන එනවා යනවා කිස්තනත් ඊට සාපේක්ෂ වෙනවා නේද ඒතකොට මෙහෙම ඉන්නකොට අර තරංග ආයාමයේමනේ මේ කාලෙමනේ ගන්න මේක පොඩි වෙනසක් ඇති වෙන්නේ එතෙන් ගියාට පස්සේ විතරයි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන එක ඇප්ලයි කරන්න පුළුවන් එතකොට බැලුවොත් දැන් මොකද හිටලා තියෙන්නේ කියලා ඒක හිටලා තියෙන්නේ නිත්‍ය අවිද්‍යාවට. මම මෙච්චර අවිද්‍යාවක ඉඳලා තියෙන කියලා තේරෙනවා. ඒ අවිද්‍යාව හිටලා තියෙන විද්‍යාවට. මම මෙච්චර මොඩයි කියලා තේරෙනවා එදාට. අපි මේක සම්මාදිට්ඨිය භාවනා කරන අපිට හොඳ සම්මාදිට්ඨියක් තියෙනවා. අරයට නැති විදිහට මම සානබන සියුම් කරන්නත් පුළුවන් කියලා අයියා වෙලා හිටියනේ. දැන් තියෙනවා ඒත් අවිද්‍යාව. ඒත් විඥානයේක දෙපිටක් කරන්න හේතු කරන දේ. දැන් විඥාණයට බම්බු ගහන්න ඇරලා සංගින අනේ මම මෙච්චර මැට්ටේ. හැබැයි මැට්ටිකුත් නෑ මම අලුත් දෙන්න කැමති නේ. ඒක චපලකම කියලා ලෝකයා කියන්නේ චපලනේ. කෙලස් අපිට ගහන්නේ ගරිල්ලා ෆයිට් එකක් නා අපි කෙලස් වලටත් දෙන්න ඕනේ ගරිල්ලා ෆයිට් එක. කෙලස් දෙන්නේ අපිට කන්වෙන්ෂනල් ෆයිට් එකක් නෙවෙයි. කන්වෙන්ෂනල් ෆයිට් එක තමයි සීලෙන් කඩන්නේ. සමාධියෙන් කඩන්නේ ඔත්තු බැලින්ද කරනවා. විඥානයේදී ගහන ගහන ගරිල්ලා ක්‍රමයට ගහනවා. ඒ නිසා කෙලස් වලට විතරක් අනුකම්පා කරන්න. වෙන ඕන කෙනෙකුට අනුකම්පා කරන්න. අපි දැන් කරන්නේ කෙලස් වලටත් අනුකම්පා කරනවා පව් අප්පා. සෝරි අප්පා. එයා හිමීට නිකන් වරෙක් තමන්ගේ පුතා කියලා වරදව ගත්ත තේරුම් ගත්ත මනුස්සයර කරන දඬුවම කරනවා. අපි ওই හිමීට අනුකම්පා කරන්නේ අපේ මතිමතාන්තරවලට. අපේ අවිද්‍යාවට. අපි සාමූහිකව එකතු වෙලා ප්‍රසිද්ධ කරමු මම ඊයදා හැම කිව්වා තමයි. නමුත් මම දැන් කියනවා දිනෝරට හැරපියා යන රජෙකුසේ මම මේ උපයා ගන්නලද හිස්තනක් මම නෙවෙයි දාලා යන්නේ දාලා යන්න උනොත් ඒකත් ජයසිරි මම අවසරයි අර පොරේ නීමකෝ පොරේ නවීම කියනක තමයි ඒක ඇතුල් වෙනකොට හොරා කියන අඳුරගන්න. ඒක ඇතුල් වෙනකොට හොරා හෝ හොරා නොවන කියන දෙකම එකම කාරණානේ. හොරා හොරා වුණොත් මේ හරා දුක දුක වේදනාවක්. හොරා නොවුනොත් සුඛ වේදනාවෙන් දෙකම එකයිනේ. නෑ ඒ හොරත් වෙනස් වෙනවා. ඔය කියන එකට දැන් මම හොරෙක් වෙන බව දැනගෙන මෙයා මෙයා එනවා මගේ පැත්තේ මේ මම සංස්ථාවේ ආමතු කෙනෙක් ස්වාමීන් වහන්සේ කියගෙන එනවා හැන්දෑවිලා. මම දන්නවා මෙයා මේ සිවුරු ඇරලා ඉන්න හොරෙක් කියලා. මම ඊට ඉන්න ප්‍රශ්නේ නෑ අපි දවස් තුනකට ඔයාලා නේවාසිකව දෙනවා කවුරුවවත් මම හොරාට උනක් දෙනවනේ කියලා මෙයාට කියලා ගත්තොත්. හරි මෙයාට කියලා ගන්නවා අනිත් සංස්ථාවේ කියන්න ඕනේ නෑ. හොරෙක් ආවත් මම දවස් තුනද වෙන්නේ. මම දන්නවනේ දැන් ඉතින් මොකාට එනවද දන්නේ නැහැ කියන්නේ. ඒක රජ කෙනෙකුට කවි ඉගෙන ගන්න ඕනේ. උට කවි පාඩම් හිටින්නේ නැතිලු. ඉතින් එක කවි පාඩයක් කියලා කියනලු දෙක කවි පදයක් කරගල ගගායන වාමම නොදනින්දෝ. ඉතින් රජුර සක්මන් කරන ගමන් ඒකම හතර සැරයක් කියනවා. කරගල ගගා එනවා මම නොදනින්දෝ කරගල ගගා එනවා මම නොදනින්දෝ කරගල ගගා එනවා මම නොදනින්දෝ කරගල ගගා එනවා මම නොදනින්දෝ කියන්නේ රාජ්‍යරුවන්ගේ මේ ඉසබාන එක කරගල ගන්නවලු කරගල ගන්න කියන දලිපිය ගන්න දලිපිය ගහ රාජ්‍යරුවන්සි ගාලු දැන් අපි ඉසබාන දවසේ ඉතින් රාජ්‍යරුව කියනවලු කරගල ගගා එනවා මම නොදනින්දෝ ඌට ටිප් එකක් දීලා තිනවා මහයම තිබෙල්ල කප්පන් කියලා රජුර උපපාත කරලා පස්සේ වෙල්ල කප්පන් කියලා. මූ එන්නේ ඒකට ඉතින් පුරුදු කරගෙන යන්නේ. ඒක රජුරෝ කියනවා කරගල ගගා එනවාම නොදනින්දෝ කරගල මූට හිතෙන දැන් රජුරන්ට ටිප් එක ගිහිල්ලා ආවේ. උගෙන්දලා කියන දෙවියන් ආශ මගේ පණ බේරන්න අනේ ගත්තකම අයියකෝ නෑ මට අහවලා මෙච්චර ගාණක් දුන්න ඔලුව පාත් කරලා පස්සේ කපන්න කියලා. ඔබ වහන්සේ මේ කවිය කියනකොට මට හිතුණා අහුවෙලයි කියලා. ඉතින් හොරා හොරා නෙවෙනවා බවටපත් වෙනවා. හොරාට කියනවා හොරෙක් ආවත් දවස් තුනක් දෙනවා අපි. ඉන්නේ නැහැ. ඒකට අපි නැදයි කියලා රට්ට ගන්න නෙවෙයිනේ. ඒ නිසා අපි ළඟට එන හැම කෙනෙක්ම මිනිමරුවෙක්. කාමයේ රූප ධර්ම කියන්නේ මිනිමරුවෙක්. වේදනාව කියන්නේ හොරේ. හොරා හොරක් නොවන බවටපත් වෙන්නේ. ඌට කියන්න ඕනේ මචං ආඹ හොරා වුණත් ඔබ මේ සංස්ථාවේ නැත්තම් මගේම නිවුස් හරි නැති ඔච්චර තමයි මට කරන්න තියෙන්නේ. මේක මේ ආගන්තුක කුටියක් තියෙනවා. ගිහිල්ලා වතුර තියනවාද බලපන්. මේ ටික ඊට මම ප්‍රශ්නයක් නැහැ. ඒක කියන්න ඕනේ. ඔබ හොරා වුණත් නැදෑ වුණත් ඔච්චර තමයි දෙන්න නම් තියෙන්නේ. ඒක මම බුදුහාමුදුර අපිට කියලා තියෙනවා කවුවවත් ආගන්තුක සත්කාර දෙන්න කියලා මේ හොරාඹ ඉන්නක බලද්දි කිව්වොත් එහෙම අහුණා නෑ ඔයා නෑ දැන් නෑ කියන්න ඕනේ ඔබ මොකා වුණත් මට මෙතන තියෙන්නේ මේ දොරටු පාලගේ වැඩි එච්චරයි. මම මේ මේ අධිකාරී ශක්තියක් විතර මොකුත් නෑ. මම ඉන්නේ මේ දොරටුවේ. ඔය ඇතුළට යන ප්‍රශ්නයක් නෑ. ඉතින් මුගේ කුකුසක් එනවනේ දැන් මෙයා කමාව දැකගෙන මේ කතා කරන්නේ කිය. ඔය අපි ළඟට එන හැම ස්තුති ප්‍රශංසා ලාභ සත්කාර හැම එකක්ම කාගේද විදෙන්ඩායකක්. එකකත් ප්‍රතික්ෂේප කරන්න එපා. එයාට කියන්නේ මේ ලාභයට සත්කාරයටයි අලාභයටයි ඔක්කොටම මම බලන්න හදන එක විදිහට. ලාභ සත්කාර කියලා ආවත් එයා මට කරදර කරනවා නම් මොන කරන්නේ? මම මෙතන දුරට බලන්නේ. මට තියෙන්නේ ඇතුළට යන්න තියෙන එකයි කියලා කියලා දෙන්න ඕනේ. කියන්න ඕනේ නැහැ හැරෙනකොට තේරෙනවා. අර කරගලේ ඒ කතාව සම්පූර්ණවා. ගත්තේසි ගත්තේසි කිංකාරණං ගත්තේසි අහම්පිදානං අහම්පිදානං කියන එක ප්‍රෝකමයන්. ගත්තේසි ගත්තේසි අර මේ රජතුමා දැන් අර කවුද කරන දැයි එයා ඊට ඉස්සෙල්ලා මේ එක තැනක මම හරියටම මතක් කරලා ඉන්නේ නැහැ. කලපිලා එයා ඉගෙන ගන්න ගිහින් වෙලා ඒ ගුරා හිටපු හොඳම ගෝලයා. හැබැයි ඉගෙන ගන්න බෑ. තමයි ඊට පස්සේ මන්ත්‍රයක් එයාට උගන්වනමයි මන්ත්‍රය තමයි ගට්ටේසි ගට්ටේසි කිංකාරණං ගට්ටේසි අහම්පි ඥානං අහම්පි ඥානං. ඊට පස්සේ ඒ කන්දර මතක නැති දන්න ඊට පස්සේ මේ රජතුමා එක දවසක් යවනවා හොරු අල්ලන්න පිරිසක් ඊට පස්සේ මෙයා මන්ත්‍රේ පාඩම් කරගෙන ඉන්නවා ඒ ගමේ ඒ කියන මේ ගාතාව ඊට පස්සේ ඒ හොරු මේ මේ කියන්නේ ගැට්ටේසි ගැට්ටේසි කිංකාරණ ගැට්ටේසි හම්පි ජානම් හම්පි ජානම් මේක ඇහුණ ගමන්ම හොරු දුවනවා හොරු එන්නේ මංකොල ගන්න. හැබැයි මේ කාරණේ මතක් කර කර ඉන්නකොට හොරු දුවනවා. ඊට පස්සේ හොරු ගෝල ඉවරලා මේ මේ රජතුමා ඊට පස්සේ කොමාරි රජතුමා මෙයා ගෙන්න ගන්න හොරු මොකද වෙලා මංකොල කන්නේ ගිහලා හොරු මංකොල කන්නේ නැහැනේ ඊට පස්සේ මොකද කියලා කාරණේ දැනගත්තම මෙන්න මෙහෙමයි මේ අගරතුමාගේ මූලික ඇවිල්ලා මෙන්න මේ වීදියේ මෙන්න මෙතන යා මේ ගාථාව කීකේ ඉන්නකොට මේ කාරණේ මතක් කරගෙන ඉන්නකොට ඒක ඇහිලා තමයි හොරු මංකොල කන්නේ නැත්තේ ඊට පස්සේ මෙයා ගිහින් ඉවරලා රජතුමා කොහමරි මෙයා ගෙන්න ගහලා මොකද්ද කිව්ව කාරණේ කියලා අහනවා. ඊට පස්සේ මේ ගාථාව මෙයාට උගන්වනවා. ඊට පස්සේ කරන බෑඥාට මේ ඇමති මණ්ඩලයේ සාකච්ඡා කළා රජතුමා හෙට මරන්න කියලා. ඊට පස්සේ දැන් මෙයාගෙන් මේ ගාථාව අහගන්නවා රජතුමා. ඊට පස්සේ රජතුමා මේක පාඩම් කර කර දිනවා. කරන බෑඥා ඉන්නේ මෙයා මරන්න. හැබැයි ඊට පස්සේ ගට්ටේසි ගට්ටේසි කිංකාරණම් ගට්ටේසි යහම්පි ඥානම් යහම්පි ඥානම් මේ කියන්නේ කාරණේ මම දන්නවා මොකද ගැටෙන්නේ මොකද ගැටෙන්නේ ගැටෙන කියන්නේ පීය ගන්නෙ මොකටද ඒ මනසට තේරෙන්නේ එහෙමයි පීය මදිනවා පීය මදිනවා මම දන්නවා හැබැයි මම දන්නවා මොකටද ඔය මදින්නේ කියලා අජුරුව මෙයා කතා කරන්නේ පී ගෑමනක් කතා නෙවෙයි ගැටුමක් ගැන කර්ණමය මේක බඩ බොක්ක දානවා දැන් අජුරුව මේක දැනගත්තට පස්සේ දැන් අජුරුව කරන්නේ මේ මරන්න එන මාස අනිවාර්යෙන් බිල්ල ගන්න අනේ මට පණ දෙන්න දෙවියන් වහන්සේ මම ඉතින් නොදැන කර සමාවට ගැත්තා මොකද බලපන්. එතකොට කියනවා මහමෙතුමා මට ටිප් එක දීලා තියෙනවා බෙල්ලපාත් කරුවස් එක කපන්න. ඉතින් ඔබතුමා දැන් මේ කියපු ගාතාවෙන් මම දැනගත්ත දැනේ රජුට ඒකට කියන්නේ ගාතාව කිව්වේ ඕකට කියලා. ඒ කරවන ඌට සමාව දීලා මහමෙතියා ගෙන්න ගන්න. ඉවරයි. අපිට බෑනේ අපි මේ ඒක කරන්න බෑ මරනවා. ඒතර මහමෙති නිදහස්. දැන් කරන්න බෑ මිය අල්ලන්න. කරන්න බෑ අල්ලන්න නිකන් ගාතාව කිය කේ ඉන්නේ විතරයි තියෙන්නේ. අම්මා හොඳයි ජීවිතවලදී තාත්තා හොඳයි ජීවිතවලදී විහානංගේ මල්ලිය පාසෙවි දෙන්නම හොඳයි කියා කියලා රූපාවත් බලනවා අරූපාවත් බලනවා ඒකට ඒ කට්ටය එන්නේ බොඩේ බඩේ බිජු තියාගන්නනේ නිසද්දව බලහන්ජිල විතර පෙන්වන්න බැරි දෙයක් නෑ ඌට ප්‍රතික්‍රියා කරුවොත් ඌ දන්නව කරන්න ඕනේ ප්‍රතික්‍රියා නොකර සිටීම කොහොමනක්වත් උත්තුකාරයට දරන්න බෑ ඊෂමේ කොමල උත්තුකාරය කියලා හිතාගන්න අපි ඔත්තු කරන්නේ ඔක්කොම ඔත්තු ගානේ මට හොඳට මතක අවුරුදු 3ක් ඥානාරාම ශාන්ති ගාවේ ඉන්නකොට බැලිය ඔත්තු බලන එක විතරයි මම කිව්වේ. මේ මිනිහා මේ බොරුද කරන්නේ. අවුරුදු 88ක් වෙච්ච මිනිස්සයා මේ ලෝකයාට කර්මස්ථානාචාරී කියලාගෙන බොරුවක්ද කරන්නේ. මම හොරෙමුත් බලනවා, ප්‍රසිද්ධියත් බලනවා, වතත් සපේනවා. හැබැයි නිරීක්ෂණ ඉවර නැහැ. හැම තැනදීම බලන්නේ ස්පයි. ඒ නිසා මේ යෝගා ගන්නන මේ කවුද මේ අර මගේ උගේ නම ඌ කියලා තිනවා මගේ හැම ශිෂ්‍යයෙක්ම ඔත්තුකාරයෙක්. නිසා මම ශිෂ්‍යයන් ඉදිරියේදී පුළුවන් තරම් හරියටම පූර්ණ චරිත රංගපාන. මේ රංගපාන කියන්නේ මට ඒක ලොකු දර්ශකයක්. හැම කෙනෙක් වෙන්න ඔත්තු බලන්න. naturally යෝග ශාස්ත්‍රයේ හින්දු ශාස්ත්‍රය හොඳටම දන්න දෙයක්. හැම ශිෂ්‍යයෙක්ම ඔත්තුකාරයෙක්. ස්පයි. ඉතින් දැන් සිසි පිරිසක් ඉන්න ගියාම එයා ගුරුවරයා වෙනවා නෙමෙයි නෑ. <laughs> කට්ටියම හිතලා වැඩේ කරලා දෙනවනේ. ඉතින් අපි අර පුළුවන් තරම් බලනවා. ඒ නිසා නිකන් ඉන්න බෑ. ගෝලියෝ ටිකක් හදාගෙන ඉන්න. නැතුව බෑ මේ ගමනේ අනිතර ගෝලියෝ නිතරම බලාගෙන ඉන්නවා. පොඩ්ඩ වර්ධිනකොට ගන්න. ඒක ඕක දෙයියන් රත් කරන්න බෑ. ඊට ඉතින් ගෝලියට ගහන්න යනවා. ඌට මොනවද හරි. මොකද ඥානන්ද සාන්ද කියනවා මම හැදෙන්නේ මම ගෝලෙ හැදුණා නෙවෙයි මම ගෝලෙන්ගෙන් හැදෙන්නේ. පණ්ඩේ මම මේ කවුද? මහසිසයිඩෝ කියනවා ගෝලෙ ඉන්නකම් උපදෙස් දෙනවා. ගෝලෙ නැති වුණොත් මට මං උපදෙස් දී ගන්නවා කියලා. මේ මේ ගමනේ යන තියෙන මේ ගැටුමත් එක්කම තමයි අපිත් එක්ක යන පිරිසක් ඉන්න ඕනේ. ඒ විශ්ව මැට්ටෝ වෙන්න බලුවා. ඒත් ඒගොල්ලෝ පරාවර්තනයක් කරලා පෙන්නන. පිළිඹුවක් පෙන්නනවා. ප්‍රතිවේක්ෂාවක් කරලා දෙනවා. ඒ නිසා මේ ඒගොල්ලන්ගෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ ඒගොල්ලෝ ඇසෙන හැම එකකින්ම මාව නියෝජනය වෙනවා. ඒකයි කමඨයන් සුද්ධ කරන්නේ නැතුව සාකච්ඡාවක් නැතුව නිකන් යන්න බෑ. ඥානාරාම සාංශේ පුදුමාකාර පැකිලීමකින් හිටියා එදා ධර්ම සාකච්ඡාව පටන් ගන්න බෑ. හැබැයි ඥානාරාම සාංශේ දක්ෂ නැහැ ධර්ම සාකච්ඡාවේ. අභිධර්ම උගන්වන ධර්ම. ඒක කනාලයි. ධර්ම සාකච්ඡාවේදී අභිධර්ම උගන්වන යනකයි මේ කීන දේ කරු කරන්න ඕනේ. ධර්ම සාකච්ඡාවේ හරි අවංකව ඕපන් ට්‍රම් සැන්ඩෝ. එතන බුදුන් ඉනවා. එතන බුදුන් ඉනවා. ඊට මොකද කියන්නේ ජයදත්ත මහත්තයා? උත්තර ලැබුණා කියලා හිතනවා. අද ගිහිල්ලා පල්ලෙහාදි කියන්න ඕනේ. මම ඇදලා දානවා. මොකද හැමදාම ওই ප්‍රශ්නේ අහනවා. හැමදාම අවශ්‍ය මම සමහරලාට සැරට කියනවා. සැර කියන්නේ නැහැ. ඉතින් මට තේරෙනවා මම වගේ වැට්ටෙකුට මගේ ගුරුවරු මොන තරම් දුක් ගන්න ඇද්ද? ඕක කියලා දෙන්න. මම මේ දැන් මේ කියපේක නැහැ කියන. මේ රූපේ ගෙවෙනකම් භාවනා කරපන් කියලා කියන ඕකත් අතාරපන් කියලා. ඉතින් කියන ambiguity of civilization or the සත්‍යයේ තියෙන දෙබිඩි බාල. සත්‍ය දෙබිඩි. කවදාක සත්‍යය මේ මේ අවංක නැහැ. දෙබිඩි බාවේ නැතු මේක නිවන් ලබන්න බෑ. උඩට නගින්න හේතු වෙච්ච පෝල් එක පෝල වෝල්ට් එකේ පෝල් වෝල්ට් එකේ පෝල් එක තල්ලු කරන්න බෑ. උඩට යන්න හේතු වෙච්ච රිට රිට තල්ලු කරන්නේ නැතුව ජම්පේ දාන්න බෑනේ. අන්තිමට යනකන් රිට අල්ලගන්නේ. ඊට පස්සේ රිටටම තල්ලු කරලා යන බණියකට. ඉතින් අපි කට්ටිය රිට අහිය බදාන ඉන්නවා. උඩින් හේතු වෙච්ච රිට කියලා. ඒ නිසා අර නැති වෙච්ච හිස්තනාවට පස්සේ අනිත් මෙතෙන් දෙනකන් උදා වුණේ ආනපානේ සි හරි හවුත්තුයි. මේ වගේ වෙලාවට ආනපාන නැති වෙනවා කියලා එයා හයිකින් කියන හුස්ම ගන්න. නැත්නම් ඇති වෙනවා නැති වෙනවා කියලා හරි ආස්වාද ප්‍රසවාස කියලා මෙනේ කරන. ඒක මේක හැම වෙලාවෙම ඇහැට කුණක් වටනවා. යාට හොඳට තේරෙනවා. හැබැයි යා දන්නේ ප්‍රතිපදා මොකක්ද කියලා. ඒක යාගේ දෝෂයක් නෙවෙයි ගුරුවරගේ දෝෂේ. බලන්න ධර්මයේ වැඩ කරන හැටි ගුරුවරයෙකුට කවදාකවත් ගෝලයක් නැතුව හැදෙන්න බෑ. ගෝලයට කවදාකවත් ගුරුවරයෙක් නැහැ දෙන්න එක්කෙනෙක්වත් ලොකු නැහැ. එක්කෙනෙක් හරි ලොකු වුණොත් ධර්මයට යනවා. අනිවාර්යයෙන්ම ඒ හේතුඵල ධර්මයේ ඉඩ දීලා කරගෙන යන්න ඕනේ. ඒකට ලස්සන දේවල් එනවා. අර හොරා ගෙට ඉන්නේ එන හොරා ජීවිත කැලුම් කාර්යය බාටපත් වෙනවා. හැබැයි අපන්නක ප්‍රතිපදාව ඉන්නවා. කදාකත් පූර්ණිකම වලට යන්න එපා. එදාට තමයි විප්ලවයක් ලෝක වෙනවා නම් වෙන්නේ කල්ලාතු සැලසුම් සැලසුම් කළා කියන විප්ලව කියන්නේ කුණු වෙච්ච අසුචි වගේ දාතිය. විප්ලවේ එතන එතන වෙන්නේ. මම මේ මගේ මගේ අත්මි නෙවෙයි කියලා මෙහි කරන්න ඕන අවස්ථාවක් කොහොමද ඒකට පැහැදිලි තවසරයක් කියන්නේ එතකොට මට ලේසි මම දැන් කතා කරලා වෙහිලා ඉන්න එකයි මම මේ වගේ ප්‍රශ්න අහපු එකම වෙහෙස කරන එකයි මගේ හැටි. දැන් මම දැන් මේ වෙලාවේ කීප එක තේරෙනවා. ඒක කියන්න බෑනේ. ඒතකොට කොතනින්ද ප්‍රශ්න මතුවෙන්නේ කියලා. දැන් මම ජාතක මහත්තයා කියලා දෙනකොට මම කොතෙන්ද ඒක උද්දෘත කෙරුවේ. පාවිච්චි කරන්න මෙතනයි ඕනේ කියලා ජාතක මහත්තයන් ආ මම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන මන්ත්‍රය ජප කරන්න ඕනේ කොතෙන්ට යනකම් භාවනාව ගියාට පස්සේද භාවනා කිරීමේදී ඉතර අවස්ථාවක වෙනවා මේ ඉන්නේ ඉගෙන කිස්තර ඒ අත්තරෙන් නැවතවර ආනාපානෙට යැවෙන්න යන්න ඕනේ කියලා හිතන විදිහට සාමාන්‍ය සමාවස්ථාවල කියලා තියෙන මේකට තමයි කම්මැලි දැකිය තියෙන දවස් ඒ අවස්ථාවේ ඒකට නැවත ආනාපාන සතිය දිහාම නැවත සේවනය කරනකොට ඉබේම නැවතත් ස්ථානයේ ඒ දැනට යන්න පුළුවන් මේ හිතක් දවසේ දෙක අවස්ථා දෙකේම ඒ සිටිය හැකි සෑහෙන වෙලාවක් එතෙන්දි තමයි අපි හිතනත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්ම නෙවෙයි මතුවෙන ආනපනෙත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්ම නෙවෙයි. ඊට කලින් බෑ. ඊට කලින් දැම්මොත් එimhe මේ අල ඉදෙන්ද ඉස්සල්ලා දැහුම් ඇදියා වගේ. තැඹිලා නැහැ. මෙතෙන්කන් තැඹුණාට පස්සේ තමයි ඒත් ඕනෙත් නැහැ ওই මන්තරේ. ඕනේ හිත හිතුවක් ආනවා. හිත කියනවා රූපේ හොඳයි කියලා. නෑ රූපෙත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය. නෑ අරූපේ හොඳයි නෑ ඒකත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය. ඒක ඒතර උඹ ගන්න එක්ක නෑ ගත්තත් එකයි, කිරුණත් එකයි. මේක මගේ දරුවෙක් නෙවෙයි. උසාවි ප්‍රසිද්ධිය ප්‍රකාශන මගේ දරුවෙක් නෙවෙයි. පුළුවන් ඔප්පු මගේ දරුවේ කිව්වට පස්සේ කිව්වොත් තමයි අපිට නඩුව දිගට යනවා. තමයි දැන් අපි දැන් දිනදා ජීවිතයේදී මම හිතන ප්‍රශ්නයක් හරි කාර්යයක් හරි ගෙදරදී මොකද කරේ එනකොට ඒක අපි ඇඟට දාගන්නේ නැතුව එතන අපිට බැරිද මෙහෙ ගන්න මේක. ඒක ද්වේෂය. ඒක ද්වේෂය. ඒක තමයි උගල දෙනෙක් ඔය හොඳ බැඳපු කට්ටිය කරන්නේ ඒක. මේකට කොණ්ඩේ කපලා තියෙන්නේ. ඒක ද්වේෂය කරාරිනවයි කියලා කියන්නේ. ඒ ඕන රජුරවන්න පුළුවන් ඒක කරන්නේ. රජකම කියන්නේ ඒක තමයි. ඕන කොටප්ලිකමක් කළා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ රජු වෙනකොට රජු විධායකනේ. අපේ විධායකම අපේ ගෑණියවත් බාරගන්නේ නැහැ. කවුරුත් බලන්නේ. ඒ නිසා අපි ඒක එතෙන් යනකම් තැඹුවාට පස්සේ තමයි මේ නීතිය. allele තැඹුණාට පස්සේ කූරෙන් ගන්න බලනකොට තේරෙන්නේ කූර බහිනවද කියලා. අද තැඹිලා නැත්තම් කූරේ දෝෂයක් නෙවෙයිනේ. අපි ඇතලා බලන හැම වෙලාවෙම තැඹිල්ල බාලා වෙනවනේ. ඒ නිසා හැම වෙලාවෙම ඇන ඇන ඇන ඇන යන්න ගියොත් එහෙම කූරෙන් ගන්න බලන්න ගියට හරියන්නේ නැහැ. කූරෙන් ගන්න බලන්නේ තම්ම හැම වෙලාවෙම නෙවෙයි. මොකද වැහුම් අරින හැම වෙලාවෙම අල උදන් ගහනවා. අපි වෙලා තින්නේ අලේ ලිපේ තියන්නත් දෙන්න ගොඩ තියෙදිම ඇන්න බලනවා මම නෙවෙයිද මගේ නෙවෙයිද ආත්ම නෙවෙයිද කියලා. ඒවුවා නිකන් ආගම දඩමීම කරගන්න හදන වැඩ. ඉව තමයි මූලධර්මවාදී කියන්නේ. ඒකල මෙයාට බයින මේ ඔක්කොම මම මගේ ආත්මය කියලා ගන්න. මොකද මම නෙවෙයි කියපන්. එයාට කියන්නේ එයාට වෙලා වෙනකන් එයා ඉන්න. එයාට ඒ වෙලාවේ ඇවිල්ලත් නොකර හිටියොත් ගුරුවරයාගේ වැරද්ද. ඒත් මෙයාගේ වැරද්ද නෙවෙයි. මේක හොඳටම තේරෙන එක පොඩි එක අවුරුදු 6 7 වෙන්න ඉස්සෙල්ලා පොඩි එකාට මේක කියපු ගමන් ඌට පට ගන්නකොට තේරෙනවා. මයිලක දීනවා ඊමේල් එවුවා ලියුම් එවුවා හිතා ගන්න බෑ පොඩි උන්ට ඒක තේරෙන හැටි. මුන්ට අපි ආත්මය දුන්නට පස්සේ හරි අමාරුයි අයින් කරන්න. මුලදීම කිව්වොත් මේක මේ සබහා ධර්ම කියලා පුදුම විදියට ඒ සබහා ධර්මෙට නතු වෙලා ජීවත් වෙනවා. ඒ නිසා ඒ වුණාට බුදුහාම කියන එකෙච්චර වටිනකමක් නැහැ කියලා. කක්ක ගාගෙන හොදපුවා වටිනකමක් තියෙනවා. අර කක්ක ගාව නැති කාට ඒක තේරුම් ගන්න නැහැ සංසාරේ දරුණුකම දන්නේ නැහැ කියන්නේ භයානකම දන්නේ නැහැ. ඉතින් ඒ නිසා එයාට කෙලෙස් නැති හිතක් තිබුණාට එයා සමාදම් වෙන්නේ නැහැ එයා. එයා හිතන්නේ ඒක නෝම් එක කියලා. දැන් අපි එහෙම නෙන්නේ ටොන් ගණන් මියුනිසිපල් එකට ඇති වෙන කක්ක තියෙනවනේ දැන්. ඕකේ හේතුවට පස්සේ දෙනවා කාටවත් බෑ කියද්දි මේක පුළුවන් නැයින් කරා. ඒකල ආයෙත් ළමා මනසට යන්න පුළුවන් කෙනෙක් තේනවා. භාවනා කරලා අපි යන්නේ හිටපු තැනට මිසක් අලුත් තැනකට නෙවෙයි. ඒකට අර මගේ ඔලොමලකමයි අපි නැති කරලා දාන්නේ. මගේ මේ මහාන් තත්තකම් මාන්නක්කාරකම් ඒක ධර්මී නාමයෙන් කරන්නේ. මම මධ්‍ය සූත්‍රෙ මම කියන්නේ ඒක කර්මයෙන් පස්සේ සත්‍යය සායකනිකාන්තයක් සත්‍යය සමුදේකාන්තයක් සත්‍යය නිරෝධය මේක ලොකු එක්ස්ටෙන්ස් එකක් ගන්න අපි අපර ගල්පා ගන්න දැන් සාමාන්‍ය ජීවිතේදී සාමාන්‍ය අපි ඒක දාගෙන බැරිද? සක්කාය කියන එක දන්නේත් නැහැ. ඔය භාවනා කරලා සතිය පිහිටුවලා වැඩක් කරන කෙනෙක් අර අපි සක්කාය රකින්නේ ජීවිතේ නම් කරන්නේ. ඔක්කොම කරන්නේ. ඒකින් දැටි රකින්න එකයි නැති එකයි දෙකම එක මල්ලේ දැම්මොත් කෙරෙන්න බෑනේ. ඒ නිසා අපි తాවකාලිකව යන්න ඕනේ පොඩ්ඩක්. ඒ අබිනික්ෂමණයක් ඕන කාය විවේකේ. කාය විවේකයෙන් ක්වොලිෆයිඩ් වෙන චිත්ත විවේකේ ලබන චිත්ත විවේකේ තමයි රූප ලෝක අරූප ලෝක. ඔය අරූප ලෝක මට්ටමේ තමයි භාවනාදී අරූප ධානය මට්ටමේදී උඟ දෙනෙක් කියන විපස්සනා කට්ටියට ධානය නැහැ. අරූප ධානය නැහැ. ඒ නිසා ඒගොල්ලෝ මේ ගිහිල්ලා රවුමක් ගහලා එන්න අහවල් ගුරුවරට ගාවට කියලා. ඒ ගුරුවරලා ගාවට ගියත් ඇත්තේ නෑ බොරු. මේ අපිට ඉන එක තමයි ඔය ධානය කියන්නේ. නම නෑ ධානය කියන නම නැති වුණාට රූපේ ගෙවන් වෙනවා දන්නවා. ඕකට මේ ඕක ආකාසානං ඡායතනද විඥානං ඡායතන කියලා අයිස්ක්‍රීම් වල බෝඩ් එක නැති වුණාට අයිස්ක්‍රීම් නා අයිස්ක්‍රීම් තමයි. මහසිලා දෙකෝ ෆන්ක්ෂනලි ක්‍රියාකාරී විදිහට ඕක තමයි අරූපේ. කිව් පුළුවන් තරම් රකින්න. ඒ කරපිය කරනට ඔය මේ ධ්‍යාන භාවනා ඉච්චර මහා ලොකු දෙයක් නෙමෙයි. මොකද බඩුවනේ ලේබල් එකට නෙමෙයි ඊට පස්සේ පේටන්ට් එක ගන්න ෆයිට් එක තියෙන්නේ තමතේ. බඩු ෂුවර්. මීපැණි වලට ආය පේටන්ට් එක ගන්න එපා. මේ පිරිසුදු මීපැණි කියලා. මොකද මීපැණි කවදාත් අපිරිසුදු මීපැණි හදන්නේ නැහැ නේ. පිරිසුදු එලකිරි කියලා බෝඩ් ගහන්න ඕන. එලකිරි පිරිසුදු තමයි. මේගොල්ලෝ කියනවා ඒ පිරිසුදු එලකිරි කියලා බෝඩ් එක ගැහුවේ නැත්නම් මාකට් එකට දාන්න බෑ. ඉතින් පේටන්ට් එක ගන්න දඟලන්න ඕන අපිට ඕනේ නැහැ. cognitive will speak itself. තියෙනවා මේක ටිකක් රැඩිකල්. මම කවුරක් අත් හිතන්නේ නැහැ. ඒ නිසන්වනේ ඇවිල්ලා කිසිම බාහනාවක් උගන්වන්නේ නැහැ. ਉਹ ඉඳගෙන බලන් හිටපන් කියනවා. සමහරු බයින්වල මේ දහසට ආව ආරායසන බයින්වලු මම දන්නවා ධම්මජීව හමුතු ධම්මජීව හමුතු ආනපානේ කරන්න කියන කාටද හොක්කොට ආනපානේ අහුවෙන්නේ කියලා YouTube එකේ එන්නට බයින්වල. ඉතින් අහන කට්ටිය කියන්නේ ධම්මජීව හමුතු කියන්නේ නැහැ නේ ආනපානේ බලන්න කියලා. පේනවනම් බලන්න. පේන්නේ නැහැ කියලාත් බයින්වල. පේනවයි කියලාත් බයින්වල. මොකක්ද නැහැ සුම්ම ඉරි. නිකන් හිටපන්. ඒතන පිරිසුදු කරන්න බෑ නේද කොහොම මොන ගමනක්වත් නැහැ. ඉතින් ඕක ලොකු සම්මිනාති හරියට උත්සාහ කරා. මට පේන්නේ කිසි කෙනෙක් එදා තේරුම් ගත්තයි කියලා. ඒ නිසා අද ලොකු සම්මිනාතිගේ නම ඒ ගත්ත ප්‍රයත්නය මෙලිතලාවට යටත් වෙලා තියට වෙලා තියෙනවා. මොකද කිසි දෙයක් කෙරුවේ නැහැ ලොකු සම්මිනාති. දැන් සුද්ධ කරපේක විතරනේ කෙරුවේ. ඉතින් අර මේ සරුව පිටර නැහැ, සීක්වෙන්ස් නැහැ. දිලිසෙන දේවල් මොකුත් නැති නිසා මේ කට්ටිය ගියා දිලිසෙන දේවල් බලාගෙන. ලෝකදාන්ත කිව්වේ නෑ අපි අපේ මූල ප්‍රභවයට එමු කියන එකයි කිව්වේ. අපි ආයෙත් ඒකම කියලා මං හිතනවා මේ කරගෙන යන්නේ ඒකයි කියලා. බලමු ඉතින් ඒකට අපිට හම් වෙන මේ නොගැටීම තුලින් තමයි ඉදිරියේ බලන්න තියෙන්නේ. හොඳයි අපි ගොඩක් කියලා කතා කරලා හිටියා මම හිතන්නේ ගොඩක් වැඩ තියෙනවා. ඒ වුණා සන්තෝෂයි මේ ප්‍රශ්න වලට අපි වගේම එක්කෙනෙක්ම කතා කරන වෙනුවට අනිත් අයගේ සම්බන්ධ වීමත් අගය කරන්න ඕනේ. මේ එක්කෙනෙකුටවත් මේ අලුත් දේවල් නෙවෙයි. අපි ගමන් කරලා තියෙන සංසාරේ ගමනේදී අනිවාර්යයෙන්ම අපි මෙතෙන් ඇවිල්ලා තියෙනවා. නමුත් අපි ඒක අර අයෝනිසමංශකාරයේ මේක දෝ කියන සැකේ මේ ප්‍රසිද්ධ සාකච්ඡාවට යනකොට හරි පාර එළියට එනවා. ඉතින් ඒ කොඩිය ඒ පතාකේ ධජය ඉදිරියට අරගෙන ඒකම තමනුත් තහවුරු කරන ගමන් අනිත් අයටත් මේක මූලධර්මවාදීකින් තොරව බෙදා දීම සඳහා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු ඒ කටයුතු වලට පෙනී නොපෙනීපා කරන උදව් කරන සියලු දෙනාට අපි පින් පමුණුවමු. ඥාතීන් සීපත් කරගනිමු. අපි අපගේ තේ විඥාණය උපරෝධනය නිරුද්ධනය කරන ඒ පාරටත් මේක හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටරගන්න. එත්තාවත අචගම්මේහි සම්පතම්